සිත භාවනා පුහුණුවට ධර්මානුකූල ජීවිතයට අදාළ ගැටලු ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡාවට මතු කරන්න. කල්පනා කළා. කැවිල කැවිල තියනවා නම් හරි. කැවිල නැතිව යනවා කියන්නේ. ඒක යොමු වෙන එක අවධානයේ ඒක බැලුවෙන එක පළ කරන්න හයමාරි ඒක කොහොමද ඔව් මේ කතා කරනවා කියලා දෙන කොට තමයි <laughs> ඒක තමයි. එහෙම තමයි සිස්ටම් එක හදලා තියෙන්නේ. දෙක දිගට යමක් දැනෙනවා නම් ඒක ටිකකින් නොදැනී යනවා. දැන් සුවඳත් එහෙමනේ. අඳුරක් පත්තු කරලා තිබ්බොත් මුලින් දැනෙනවා ටිකකින් නැති වෙලා යනවා. රහත් එහෙමයි. සද්දත් එහෙමයි. එක දිගට ඇහෙන්න ගියොත් එහෙම ටිකකින් ඒක නෑ වගේ. ස්පර්ශයත් ඒ වගේ. හැබැයි මේ වරින් වර දැනුණත් දැනව නැති වෙනවා දැනව නැති වෙනවා ඉතින් හැම වෙලෙම අලුතෙන් අලුතෙන් අවධානය යනවා එතෙන්ට ඒ හදලා තියෙන්නේ ආරක්ෂාවට අවධානය එතෙන්ට යොමු වුණා කියන එක නම් සමාධියට බාධාවක් නෙමෙයි ගොඩක් ඇත්තට බලන්න කතා කරනකොට යෝගේ වැවටෙනවා ඔව් කතා කරනවද දන්නේ ඒක හිතෙන් සිතෙල්ලන්නේ නේද ඔව් සිතෙල්ල සමාධියක් තියෙනවා ඉතින් නමුත් ඒම සිතෙල්ලක් එනවා මේ කතා කරනවද දන්නේ එරි දන්නේ ඕ දන්නේ කියලා ඉන්න ඉතින් ඇස්සරලා බැලුවට කමක් නැහැ ඉතින් ඒ හොඳම දේ තමයි දිගට ඇස් අරගෙනම භාවනා කරන්න. භාවනා කරන්න ඇස් වහගන්න ඕනේ. දැන් ඇස් අරගෙනම හිටි පුහුණු වුණොත් ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. හ්ම්? වරින් වර පුහුණු වෙන්න දෙන එක භාවනා වාරේ ඇස් අරගෙනම ඉන්න. ඇස් අරගෙනම තමන් කරන ඒ භාවනාවේ ඉන්න. ඒ පුහුණු වෙලා නැති නිසානේ අපි පටන් ගත්ත දවසේ ළම ඇස් වහගන්නේ පුහුණු වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒක අමුත්තක් තියෙන්නේ. හැබැයි උත්සාහයක් ගත්තොත් ඔව් මේ වටපිට බලන්නේ නැතුවනේ ඇස්සල්ලා පහළ බලාගෙන පුහුණු වෙන්නේ. කොහොම හරි ඔක සරන් ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඉතින් කවුරු කතා කරත් කමක් නැහැ. ඒක ඕනනම් අපිට ප්‍රතික්‍රියාවක් ප්‍රතිචාරයක් දෙන්න පුළුවන් එහෙම නැත්නම් ගණන් ගන්න. ප්‍රතිපත්ති විචාරයක් ඇස්න කියන්නේ ඉතින් ඩයලොග් එකක් කියනවා අර කවුරුත් තට්ටු කරලා දෙන්නේ. මේ කියලා එතකොට අර අලෝරේ ඒකේ ඩයලොග් කරනවා. විපස්සනා වස්තුවට නම් කිසිසක් නැහැ මිලිකක් කරනවා. ඔව්. අනිත්‍ය වෙනාට. ඔව් දැන් ඒ ඒ කාරණේ එතනම ජයගන්න එපේ. ඒ කියන්නේ මේ විතක්ක ਵਿਚාර ඇති වෙනකොට ඒක ඇති වෙනවා කියලා දැනගෙන ඒක බාර ගන්න එපා. ඒක ඇත්තක් කියලා ගන්න යන්න එපා. එහෙම හිතෙනවා විතරයි. සමහර විට එහෙම දැනීමකුත් නැති වෙන්න පුළුවන්. විතර්කයේම කියනවා මෙහෙම කවුරු හරි තට්ටු කරා කියලා. තට්ටු වෙලා කියන්නේ ඇඟට මොනවත්ම දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම දේවල් හුඟක් ඉතින් අපිට දැනෙනවා හිත හිත කියන දේවල් හිත නිසා දැනෙන දේවල් තියෙනවා. ඇත්තටම ඇඟට දැනෙන දේත් තියෙනවා. හැබැයි මේ එකක්වත් ලොකුවට මම කතා කරත් කමක් නැහැ. ඒ ඒ ඒක වෙනස් වෙනවද මේ ළඟ ඉන්න කෙනා නෝ භාවනා කරන්නේ. නෑ නෑ හැමදාම මේ එක්ස්පීරියන්ස් එක නේ ගොඩක් කරලා තනියෙන් භාවනා සාමාන්‍ය ප්‍රශ්නයක් නෑ ඒක පොරණ ගියත් බාහන කියලා පුරුද්දන්නේ ඔව් සමාජයල් බාධක දෙන්න ඒක සතුට කරලා නිකන් පරිගහගෙන ගියේ වස්ත තියෙනවා මොකදනම් තියෙනවා හ්ම් සමාධිය මේ මේ ඒ මොහොතින් මොහොත තියෙන දෙයක් විදියට ගත්තොත් ඔව් ඒකද ඒ කියන්නේ එළඹ සිටියේ ඔව් ඒ සමාධිය නෙවෙයි ඒ කියන්නේ සීයෙන් නෑ ඒකේ සමාධියක් තියෙනවා හිත ඔව් එළඹ සිටි සිහියත් එක්ක මේ මොහොතේ තැන්පත්ව ඉන්නවා ඉතින් ඕනම ක්‍රියාව කරනකොට ඒ සමාධිය තියෙනවා නම් තමයි ප්‍රධානම එහෙම කතා කරලා ඔන්න ඒකයි. ඒකේ ගැටලුවක් නැහැ කියලා ගැටලුවක් කරගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි සමාධිය. ඒ ඒකට සමාධිය කියන්න පටන් ගත්තොත් ওই ප්‍රශ්නේ නැහැ. කෙනෙක් සරින්නොත් සරිනවා. ඒකේ ගැටලුවක් නෑ. ඇසෙල්ල බලනකොට කවුරු හරි කතා කරොත් ඒ ප්‍රශ්නයක් නෑ. කතා කරන්නේ නැතුව ඒක දැනීමක් විතර නම් ඒකත් ගැටලුවක්. එතකොට එන්නේ අර උපේක්ෂාවෙන් එන සමාධිය. ඒ සමාධිය වටිනවා අර අපි අර හදාගන්න හදන එකට වැඩිය. විපස්සනා සමාධිය. ඔව්. ඔව්. ඔව්. සමාධියේ කියන්නේ ශ්‍රේණි කීපයක් තියෙනවානේ. ශ්‍රේණිගත කරොත් සමාධිය එකක් තමයි මේ වටේ බාහිර අරමුණු වලින් ඒ අරමුණු කැළඹෙන අරමුණු කලඹවන අරමුණු මොනවත් නැතිව නැති තැනක තියෙන සමාධිය. කියන්නේ කලබල වෙන සද්ද නැහැ, කලබල වෙන සංවේදනා නැහැ. ඒ මොනවත් නැති තැනක තියෙන සමාධිය. ඒක එකක්. පළවෙනි සමාධිය. දෙවෙනි සමාධිය තමයි ඒව තිබුණත් අපි ඒව ගන්න ඉන්න සමාධිය. අපි ඒවට අවධානය යොමු කරන්නේ අවධානය ආපහු ගේනවා. ඇහෙනකොටම ආපහු ගේනවා. ඒකත් එක්ක යන්නේ නැහැ. දැනෙනකොටම ආපහු ගේනවා. ඒක දෙවෙනි මට්ටමේ සමාධිය. ඊළඟට මේ ඊළඟ සමාධිය තමයි ඒ මොනවා දැනුණත් ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ නැති සමාධිය කියන්නේ දැනෙනවා ඇහෙනවා හැබැයි ඇහුණට දැනුණට ඒකත් එක්ක පටලැවෙන්නේ නැති සමාධිය. පටලැවෙන්නේ නැහැ කියන්නේ අපි කොතනවත් තැනක ඉඳ හදන්නේ මේ මෙහෙම එකක් හිතේ තියෙනවා සංසුන් බවක් මේ සංසුන් භාවයෙන් මං ඉන්න ඕනේ නිශ්ශබ්ද නිශ්ශබ්දතාවයෙන් ඉන්න ඕනේ ශරීරේ තියෙනවද නැද්ද දන්නේ ඒ නැති තියෙනවද දැන් නැද්ද දන්නේ නැති ස්වභාවයෙම ඉන්න ඕනි කියලා අපි හදන එක එක සමාධිය. හැබැයි මේ කියන සමාධිය එහෙම අපි මොකක්වත් හදාගෙන එහෙම එකක ඉන්න හදන්නේ ඕනි දෙයක් වෙන්න පුළුවන්. උනාට කමක් නැහැ. ඒ ඒ මොනවා වුණත් ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ කියන සමාධිය. ඒ සමාධිය තමයි ධර්මයේ වර්ණනා කරන්නේ. තමයි අපිට පුළුවන් විතක් විචාරයක් කියන්නේ. ඒ කියන්නේ මොකක්ද ක්‍රියාක්ෂණය කරනවා නම් ටික තීරණය ගන්න. ඔව්. ඔව්. සමාධියෙන් ඉන්නවා කියවහම නෑ අපේ හිතේ නැවෙන්නේ ටිකක් ගල් ගැහුණු වගේ නේද? හ්ම් ඔව්. සමාධි ප්‍රතිමාවක් කියන්නේ මේ වගේ ප්‍රතිමාවක් නේ. ඒ කැටකුරුල්ලේ තියෙන සමාධියක්ද ඉස්සර? ඒක සමාධියක් තමයි නේ. සතියත් එක්කෙන සමාධිය කියන්නේ. ඔව්. ඒක තමයි බුදුහන් දුන්නු ඉන්නේ කැත්තේ. ඔව්. ඒ සතියත් එක්ක. එතන තමයි ඉන්නේ කියන්නේ. හැබැයි මේ මේ මේ කලාකරුවා දකින්න සමාධියනේ මේ තියෙන්නේ. භවනා යෝගයේ දකින්න සමාධිය නෙමේ කලාකරුවෙක් දකින්න සමාධිය තමයි මේ. දැන් කලාකරුවෙක් කවදාවත් ඇවිදින සක්මන් කරන පිළිමයක් අඹන්නේ සමාධි කියලා. සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ කියලා සක්මන් කරන එක්කෝ හිතගෙන වැඩ ඉන්න නැත්නම් සැතපීලා වැඩ ඉන්න පිළිමයක් අඹන්නේ නැහැ. බොහෝ විට මේ ප්‍රතිමා නිර්මාණයේ ඒ ඉන්දියානු සහ ග්‍රීක ආభాෂයෙන් ඇවිල්ලා තියෙන ධර්මයෙන් වැඩි ඇවිල්ලා නැහැ. ධර්මයේ කොහොමද ප්‍රතිමා බන්න එපා කිව්වනේ. පිළිමාද. එයින් ඒ කාරණේ අපේ හිතේ උගාක් තදින් තියෙන සමාධිය කියන්නේ එහෙම ඉන්න එක තමයි කියලා. මොකොත් දැනෙන්නේ නැති ඔය ඉන්න එක. එහෙම එහෙම මනසේ ගතියකුත් ඇති කිසි එකක් දැනෙන්නේ නැති ඔය යන්න පුළුවන්. හැබැයි ඒන් ප්‍රයෝජනයක් නැහැ කියන එකයි ධර්ම කියන්නේ. එහෙම හිටිය කියලා වැඩක් නැහැ. ඊට වැඩිය සජීවී ප්‍රාණවත් සමාධියක් ගැනයි ධර්ම කතා කරන්නේ. ඒ සමාධිය මේ කතා කරනකොටත් ඕනනම් කෙනෙකුට තියාගන්න පුළුවන්. ආගෙන ඉන්නකොටත් පුළුවන්. අහන් ඉන්නේ සමාධිය. සමාධියෙන් කිව්වම එහෙනම් ඇහෙන්නේ නැති වෙන්න ඕනේ කියලා හිතෙන්න ඕනේ. අපි සමාධියෙන් ඉන්නවා කිව්වොත් එහෙනම් කනට මොනවත් ඇහෙන්නේ නැති වෙන නෑ. එහෙම නෙමෙයි. සමාධියෙන් නම් අහන්නේ ඇහෙන දෙයට සම්පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන්. බාගෙට කාලෙට නෙවෙයි සම්පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන් සමාධියෙන් අහනකොට. ඒ වාක්‍ය පටන් ගත්ත තැන ඇහෙනවා එතනින්ලා කැඩෙන්නේ නැහැ වාක්‍ය ඉවර වෙනකල්ම ඇහෙනවා. ඊළඟට ඒ අහන් ඉන්න අතර ඒක ගැන හිතන්න යන්නේ සමාධියෙන් නම් අහන්නේ තරක කරන්න විතරක කරන්න එකඟ වෙන්න ප්‍රතික්ෂේප කරන්න හරි කියන්න වැරදි කියන්න ඔහොම නෙමේ අතන තිබ්බේ එහෙම කියන්නේ යන්නේ ඒ සමාධිය නැතිකමේ ලක්ෂණයක්. ඒතර අහන්නේ අපි. අපි කරන්නේ තරක කරන එක. සමාධියෙන් නම් යහුම්කම් දෙන්නේ තර්කයක් නැහැ විතර්කයක්වත් නැහැ එකඟ වීමකුත් නැහැ පිළිගැනීමකුත් නැහැ ප්‍රතික්ෂේප කිරීමකුත් නැහැ සම්පූර්ණ විවෘත භාවය විවෘතව ඉන්නවා ඒකාග්‍රතාවයේ තියෙන විවෘත භාවයේ තියෙනවා ඊළඟට කනට ඇහෙන්නේ සද්දයක්නේ කනට නැහැ කිසි අර්ථයක් සද්දයක් ඇහෙන්නේ ඒ වාක්‍යයේ තියෙන ඇත්තම අර්ථය මොකක්ද කියන එක අඳගන්න බලනවා. අර්ථයත් එක්ක වචනයත් එක්ක නෙමෙයි අර්ථයත් එක්ක ඉන්න පුළුවන්කම. ඒතර මේ ලක්ෂණ තුන තියෙනවා නම් ඒ සමාධියෙන් යොමුකම් දුන්න කියන්න පුළුවන්. එහෙම කතා කරන්න පුළුවන් නම් සමාධියෙන් තමයි කතා කරන්නේ. මේ කතා කිරීම යොමුකම් දීම පමණක් නෙමෙයි තවත් දේවල් අනිත් බොහෝ දේවල් සමාධියෙන් කරන්න පුළුවන්. සමාධිය නැති කරලා නෙමෙයි වැඩ කරන්නේ. කාලයකට විදිහට අවශ්‍ය ගත කරන්නේ. කර්මාව මේ හරි ආදේශෝක කියන කාරණාවේදී කුමනියේ මොහය සම්පන්නකේ ඒකද අර දෙයක් කියන්නේ කාරණා. හොඳයි පුතා මේ වෙන් කිරීම අඩු කරගන්න තරමට අපේ ගමන පහසු වෙනවා. කියන්නේ ආධ්‍යාත්මික ජීවිතයයි ලෞකික ජීවිතයයි. එහෙම නැත්නම් භාවනා ජීවිතයයි සාමාන්‍ය ජීවිතයයි කියලා ජීවිත දෙක තුනක් හදාගෙන අද භාවනා කරන දවස් අද ආධ්‍යාත්මිකව ජීවත් වෙන දවස් අද භාවනාව නැහැ සාමාන්‍ය දවස් කියලා එහෙම හදාගත්තාම ওই දෙකම ගැටෙනවා දෙක ඇතුළෙම ගැටීමක් තියෙනවා සාමාන්‍ය ජීවිතය ඇතුළෙත් අපි ගැටෙනවා. භාවනා කරන්න ආවම ගැටෙනවා. දැන් හුස්ම ගත්තොත් හුස්ම කොහෙත් හුස්මනේ. දැන් මේ ශාලාව ඇතුලේ වාඩි වෙලා අපි ආනාපාන සතිය කරනකොට ඇතුල් වෙන හුස්මේ අපි බස් එකක් යනකල් බස් නැවතුම්පලක ඉන්නකොට ඇතුල් වෙන හුස්මේ මාකට් එකේදී ඇතුල් වෙන හුස්මේ වෙනසක් නැහැ. මෙහිදී ඇතුල් වෙන හුස්ම ආධ්‍යාත්මිකයි, අරේදී ලෞකිකයි එහෙම කියන්න බෑ. හුස්ම හුස්මමයි නේ. ඇහෙන ශබ්දත් ඒ වගේ. අපිට දැනෙන සංවේදනත් ඒ වගේ. වෙනසක් නැහැ. මෙහෙම එකක් නැහැ. ආධ්‍යාත්මිකයි ලෞකිකයි කියලා එහෙම ඇත්තටම යථාර්ථයේ වෙනසක් නැහැ. අපි හදාගත් එකක් ඒක. හැබැයි ආගමික ජීවිතයෙන් සාමාන්‍ය ජීවිතය කියලා දෙකක් තියෙන්න පුළුවන් ආගමික ජීවිතයක් කියන්නේ එදාට අපි අඳින ඇඳුමක් තියෙනවා විශේෂ. එදාට අපි හැසිරෙන විදිහක් තියෙනවා. ඒ ඕනම ආගමක් අනුව. අපි ඉන්න තැනක් තියෙනවා ආගමික ජීවිතයක් කරන්න අපි ආගමික සිද්ධාස්ථානයකට යනවා. එතකොට එහෙම ඒ ආගමික ජීවිතේ සාමාන්‍ය ජීවිතේ වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි ආගමෙන් හදන්නේ. සාමාන්‍ය ජීවිතේ මදි කියලා ඒකෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා තමයි ආගමික ජීවිතයක් හදලා තියෙන ආගම් වලින්. හැබැයි භාවනාවට වෙනස්. භාවනාව එහෙම කියන්නේ නැහැ. ඉතින් මේ ඕනෑම තැනක රාගය ඇති වෙන්න පුළුවන්. නේද? කියන්න පුළුවන් මෙන්න මේ අහවල් තැන රාගය ඇති වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම තැනක් තියෙනවා කොහේ හරි මේ පෘථුවියේ කොහේ හරි තැනක අපි හිතමු සුද්ධ භූමියක හරි පුණ්‍ය භූමියක හරි කොහේ හරි තැනක මෙතන द्वේෂය ඇති වෙන්නේ නැති තැනක් මෝහය ඇති නොවන තැනක් කියලා එහෙම තැනක් තියෙනවද කොහේ හරි ඊළඟට එහෙම දවසක් තියෙනවද මෙන්න මේ දවස පුණ්‍ය දවසක් සුද්ධ වූ දිනයක් රාග දේශ මොහ ඇති නොවන දිනයක් කියලා එහෙම කියන්න බෑ එහෙම තැනක් නෑ ඕනේ තැනක ඇති වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දැකලත් දේශය ඇති වුණා නම් පිරිසට රාගය ඇති වුණා නම් මෝහය ඇති වුණා නම් උන්වහන්සේ ඉදිරියේම යායේ වෙන තැනක් ගැන අපිට හොයාගන්න නෑ තියෙන්න බෑ ඒ නිසා මේ එතෙන්ට අපි ආවොත් අපේ ආධ්‍යාත්මික ජීවිතය කියන්නේ යෝගී ජීවිතය කියන්නේ භාවනා ජීවිතය කියන්නේ මේ රාග දේශ මොහ අඩු කරගන්නවා කියන තැනට අපි ආවොත් හරි වටිනවා. ඒතර ඒවා අඩු කරගන්න නම් ඒවා ඇති වෙන තැන තමයි අඩු කරගන්න ඕනේ. කොහෙදී ඇති වුණත් එතනදී තමයි අඩු කරගන්න ඕනේ. අපි එහෙම ඇති වෙන්න ඇරලා අපි අදත් ඒවා ඇති වෙනවා හිතත් ඇති වෙනවා අනිත්ත් එහෙම විඳලා මාසෙකට එක දවසක් තෝරාගෙන එදාට අර දවස් 29ෙම ඇති වෙච්ච රාගදේශමව අඩු කරනවා නැති කරනවා කියලා එහෙම වෙන්නේ නැහැ ඉතින් මේ ඒ නිසා භාවනාව එහෙම ගත්තොත් හරි ලේසියි. රාගයක් ඇති වෙනකොට අපි ඒක දකින්න ඕන. දකින්න නැතුව නම් කොහොමවත් අඩු කරගන්න බෑ. රාගයක් ඇති වුණා කියන එක දකින්න. රාගය කියන්නේ මොකක්ද කියන එක හඳුනාගන්න. දෝෂ කියන්නේ මොකක්ද? ඒක ඇති වෙනකොට දකින්න. හිතේනේ ඇති වෙන්නේ. මෝහය ඇති වෙනකොට දකින්න. එහෙනම් මෝහය ඕනේ තැනකට ගන්න පුළුවන්. මුලට ගන්නත් පුළුවන්, අගට ගන්නත් පුළුවන්. සමාජික අපි කුලස්ත ජීවිතේ පන්ති සමාදන් වෙලා ගතකර ජීවිතේ ඒකදී රාගය තියෙනවා කියන්නේ අපි කියන්නේ පිටින් දැක්කේ කවර තියෙනවා ඒකකොට ඒක අපේ ගමනට බාධායි බාධාවක් නෙමෙයි ප්‍රමාදයක්. ඒක බාධාවක් කියන්න බෑ. ඒක රාගය වදිනවා. තියෙන රාගය වැඩි කරගන්නත් පුළුවන්. ඒක අඩු කරගන්නත් පුළුවන්. අපිට කිසියම් ප්‍රමාණයකට රාගයක් තියෙනවා. ඉතින් බලන්න ඕනේ කාලයක් අරගෙන ඒක අඩු වෙනවද වැඩි වෙනවද කියලා. මොනවද? එහෙම කියන්න බෑ. දැන් රාගය කියන එක දැන් රස රාගය වලන්න. කැමට තියෙන රාගය, රස රාගය. දැන් එහෙම අඩු වෙනවා කියන්න බෑ. මේවා ඔක්කොම අඩු කරගන්න නම් අනිවාර්යෙන් අපි තේරුම් ගන්න ඕනේ කාරණයක් තියෙනවා මේක දුකක් කියන එක. මේ රාගය කියන්නේ දුකක්, ද්වේෂය කියන්නේ දුකක්, මෝහය කියන්නේ දුකක් කියන. එහෙම නොදැක මේකේ තියෙන දුක දකින්න නැතුව අපි හිතුවට මේක නැති කරන්න ඕනේ, අඩු කරන්න ඕනේ, වෙන්වෙන්න ඕනේ කියලා ඒ કૃතිමයි. එහෙම නිකන් බලාත්කාරයෙන් උත්සාහයක් කළා අපිට පුළුවන් පාලනයක් කරගන්න. හැබැයි මේ ඒවා හිතේ තියෙනවා. හිත කියනවා නෑ මේකේ සැපක් තියෙනවා කියලා. ඒ ඒ දැනුම තමයි හිතේ තියෙන්නේ මේකේ සැපක් තියෙනවා. ඉතින් අපි උඩින් කියනවා නෑ මේකේ සැපක් නෑ. මේක නැති කරන්න ඕනේ දෙයක් මේක අකුසලයක් එහෙම කියන එහෙම කිව්වට බෑ. ඒක අර අභ්‍යන්තර දැනුමට එකතු වෙන්න ඕනේ. එකතු වෙන්න තමයි මෙනෙහි කරන්න කියන්නේ. ඒකේ තියෙන දුක දකින්න. ද්වේෂයේ තියෙන දුක දකින්න. මෝහයේ තියෙන දුක දකින්න. ඒක පොතකින් දකින්න බෑ. ඒ ඇති වෙනකොට ඇති වුණාම ඒක ඇති වෙච්ච සිද්ධියක් ආපහු බලන්න. එහෙම නැත්නම් වර්තමානයේ ඇති වෙනකොට බලන්න. කායිකව දැනෙන දුක, මානසිකව දැනෙන දුක, හැඟීම් පැත්තෙන් දැනෙන දුක බලන්න. ඒකේ තියෙන වෙහෙස. ඉතිරි වෙන්නේ වෙහස පමණයි. රාගයෙන් අන්තිමට ඉතිරි වෙන්නේ ද්වේෂ, ද්වේෂයෙන් ඉතිරි වෙන්නේ ද්වේෂ, මෝහයෙන් ඉතිරි වෙන්නේ. ශේෂයේ වෙහස පමණයි. ඔව් ඒ දැඩි දුකක් වෙහස කියන්නේ. ඔව් ක්‍රියාව එක්ක කරන ගනුදෙනු අපේ ආයතන හරහානේ අපි සිද්ධ කරන්නේ නේද? භාවනාවේදී සිද්ධ වෙන්නේ නිදහස් වීමකින් කියන්නේ. දැන් ඒ නිදහස් වීම කරන ආකාරය තමයි ධම්මානුපස්සනාවෙන් අපි කරන්න ඕන කියලා. ඒක ධම්මානුපස්සනාවට ගන්න ඕන කියලා ඇත්තෙන්නේ. ඒ කියන්නේ ආයතන හරහා වෙන ගනුදෙනු අපි ධම්මානුපස්සනාවට ගත්තහම මේක විසංකාර වෙන්නේ. දැන් මේ ධම්මානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි අතර මොකක්ද තියෙන්නේ වෙනස? දැන් ප්‍රෝදේ වර්ණයේ කියපු දේශනාවේදී කිව්වේ අර රූප ශබ්ද ගන්ධ රස ඒ තේරම අපි තව තව වුණ කියලා ඇහැ. දැන් අපි ඒකනේ ඇහැ තියාගෙන භාවනා කරන්න ආයතන හයම නිහඬ කරලා උස්මරල්ලට හිත කියන්නේ එතකොට අපිට දැනෙන සුවය ඇත්තටම දැනෙනවන් පැහැදිලිව ඒක ඒතර චිත්තානුපස්සනාවේදී ඒකම උපදේ දෙක අතර වෙනස තේරෙන්නේ නැහැ ඔය චිත්තානුපස්සනාවේදී ඔය සුවය සුවයක් නම් සුවදායක හිතක් කියලා දැනගන්න. සුවය කරන්නේ අපි ආයතන දිස්ක්‍රියකරණ කියන ආයතන වඩා තීව්‍ර කරලා බලන එකද? ප්‍රධානපාන සති භාවනාවේදී අපි එච්චර මේ අනිත් ආයතන විවෘත කර කර ඉන්න යන්නේ නැහැ නේද? හුස්මත් එක්ක. විපස්සනා කරන ආයතන වල දැඩි ඉස්සලම කරන්නේ අපි ආයතන වල දැඩීමේ හැකියාව වැඩි කරගන්න එක ඊට පස්සේ ආයතනේ සම්පූර්ණයෙන්ම දැනෙනවා හොඳටම ගන්නෙ. ඔව්. ඔව් ඒ කෙලිම විපස්සනාට ආවොත් මේ ඍජු විපස්සනාවට ආවොත් නම් ඔව් ඇස්වා ගන්නෙත් නෑ. ඉතින් එහෙම අපි ආයතන අපි ආනාපානසින් ආවොත් අපි ඉතන එකට මොකක් හරි දැනනවා නම් ඒ දැනෙන එක වෙනද දැනනට වැඩිය ගොඩාක් විස්තර ඇතුළු බලනවා. ඔව්. ඒ කියන්නේ දැනීම් ස්පර්ශයේ ඉහළම බලනවා. ඒකට දැනන වෙනදට වැඩිය ගොඩාක් බලනවා. සිතිවිල්ලක් આવොත් වෙනද හිතන්නේ නැතුව සිතිවිල්ලේ ගැන සිතිවිල්ල ගැන හිතන්නේ නැතුව මොකද උනේ කියලා හිතනවා. ඔව් ඒක විශ්ලේෂණය කරනවා නිපස්සනාවේ. නේ අපි දැන් අපේ ආයතන වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමක් නේ. ඔව්. වැඩි කිරීමක් නෙමෙයි වෙනදා අපි සද්දයක් කියන එක මේ බෙදලා කොටලා බලනවා විපස්සනාවේදී. සද්දයක් කියන්නේ මොකක්ද ඒකෙන්? ඒක ස්පර්ශයේ කොතනද, සංවේදනයේ කොතනද, මත් සංඥා කොතනද කියලා එහෙම බලන එකනේ කරන්නේ. නේද? ඔව්. ඉතින් මේ ආනාපාන සතියේදී ඒ සුවයක් දැනෙනවා නම් හිතට ඒ කියන්නේ හිත සුවපත් වුණු හිතක් කියන එක දැනගන්නවා. චිත්තානුපස්සනාව කියන්නේ ඒකයි. එතකොට ඒ සුවයට හිතේ ඇලීමක් තියෙනවා නම් දැන් සුවයට ඇලුණු හිතක් කියන එක දැනගන්නවා. ඒ සුවය දිගටම තියාගන්න ඕනේ කියලා සැලසුමක් හිතේ යනවා නම් ඒකත් දැනගන්න. එහෙම හිතක් දැන් තියෙන්නේ කියලා. ඊළඟට ඒක අතාරින්න පුළුවන් ද බලනවා. ඒ සැලසුම අතාරින්න පුළුවන්. ඒ සෝයට තියෙන ඇලීම අතාරින්න පුළුවන්. ඒක තමයි ධම්මානුපස්සනා කියන්නේ. එහෙම උත්සාහයක් ගන්නවා. ඒක අතාරින්න පුළුවන්. ඉතින් කොහොමද අතාරින්නේ කියන එකත් අපිට හොයාගන්න වෙනවා. කොහොමද අතාරින්නේ මේ සෝයක් තියෙනවා. සෝයට ඇලීම කොහොමද අතාරින්නේ? සෝයට ඇලෙන එක හොයන්න ඕනේ නැහැ. ඒක ඉබේට වෙනවා. හොයාගන්න ඕනේ ඒක අතාරින්නේ කොහොමද කියලා. අතාරින්නේ කොහොමද කියලා හොයා ගැනීම තමයි ධම්මානුපස්සනාව. ඒකල ඒක අතෑරියොත් අන්න විරාගයේ හිතක් කියන එකත් දැනගන්නවා. දැන් තියෙන්නේ විරාගයක චිත්තානුපස්සනාව ආපහු. ඒතර චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවට ගිහලා ආපහු චිත්තානුපස්සනාවට එනවා ආනපන සතිය. ඒතර ඒ සතුට ඇතුලේ හිත ඉර වෙලා නම් ඒකත් දැනගන්නවා. ඉර වෙච්ච හිතක්. දැන් මේකෙන් නිදහස් කරගන්නේ කොහොමද එහෙනම් හිත? ඒක හොයනවා අපි. ඒ හිවීම තමයි ධම්මානුපස්සනාව. නිදහස් වුණාම දැන් හිත නිදහස් කියලා විමෝචයන් චිත්තං කියලා ඒකත් දැනගන්න. ඒක චිත්තානුපස්සනාව. මොනවා හරි අහනකොට ඒක සමාධිය කියන්නේ කියලා. ඒ සමාධියදී ගැඹුරින් තවම වෙනවා ඒක තමයි අර ඒ ඒ ඒකටම සමාධි වෙලා අහනකොට තමයි එතන දුක් දුක හම්බුන කාලේ එතනින් මම දැක්ක හැටි ඒ තැනටපත් වුණා කියන්නේ එහෙම වුණොත් ඒක සමාධි වෙනා එක අවබෝධයක් ලැබෙන්න සමාධිය ඕනේ. සමාධියකින් තොරව අවබෝධයක් එන්නේ මේ කොතනම බුදුරජාණන් වහන්සේගේ කාලේ හරි ඊට කලින් හරි ඊට පස්සේ හරි කාට හරි කොයි ක්‍රමයකට හරි බණක් අහලා හරි වෙන සිදුවීමක් දැකලා හරි අවබෝධයක් ලැබුණා නම් ඒ අවබෝධය ලබන්න මොහොතකට කලින් හරි සමාධියක් තිබිලා තියෙනවා. ඔව් ඒක තමයි කියන්නේ. ඒකත් පස්සේ කියන්නේ භෞතික විඳීමක්නේ. සමාධිය කියන්නේ මානසික. එතකොට මේ සමාධියෙන් සිටීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඊළඟට ඒ සමාධියෙන් ඉන්නකොට සමස්ත පණිවිඩයෙන් වැඩි ප්‍රමාණයක් අපේ ඇතුළට ගන්න පුළුවන්. සමාධියෙන් තොරව නම් අපි ඉන්නේ ඒ විසිරෙන හිතකින් නම් ඉන්නේ ඒකම සංසන්දනය කරන හිතකින් නම් ඉන්නේ ඒ කියන්නේ මේක හරි මේක වැරදි කියලා එහෙම සසඳන හිතකින් තර්ක විතර්ක කරන හිතකින් නම් අහන්නේ එතකොට අපිට ඇහෙන්නේ tikai පැයක දේශනයක් කියලා අපි හිතුවට අපිට පැයක් ඇහිලා නැහැ. බොහොම පුංචි ප්‍රමාණයක්. ඒ ඒ ටිකෙන් වෙන වෙනස තමයි වෙන්නේ. අපි හරි හොඳයි එහෙම කියලා කියන මටම කිව්වා ලොකු වෙනසක් වුණා කියලා කියන්නේ අර එන පුංචි වෙනසට ඔය. හැබැයි සමාධිය තියෙනවා නම් සෑහෙන පණිවිඩයක් ගන්න පුළුවන්. 100%ක් නම් කොහොමවත් ගන්න බෑ. හැබැයි සෑහෙන ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා ඒ ගැන විපස්සනා කිරීමක්. අපි ඒක ඊළඟට බලන්න ඕනේ අපේ අත්දැකීම් එක්ක ඒක ගලපලා ඒ කියොප් එක කොච්චර දුරට අපේ ජීවිතය ඇතුලෙන් වෙනවද කියලා. එහෙමද වෙන්නේ කියන එක. නෑ යොදා ගන්න කලින් අපි බලන්න ඕනේ කල්පනා කරලා අපේ අත්දැකීම් එක්ක සංසන්දනය කරලා අපේම අත්දැකීම් එක්ක පොත්පත් එක්ක නෙමෙයි. එහෙම බලනකොට අපිට ඒ කියපු දේ ඇත්තයි කියන එක තේරෙනවා නම් අන්න ඊට පස්සේ තමයි ඒ අනුව ජීවත් වෙන්න ඕනේ. ඒ අනුව ජීවත් වීමෙන් තමයි අවබෝධය එන්නේ. දැන් ওই ටික මම මෙහෙම කියනකොට විනාඩි දෙක තුනක් ගියාට සමහර විට ඔය සියල්ලම එක විනාඩියක් ඇතුලේ වෙන්න පුළුවන්. හ්ම්. දැන් මේ වචන මතක නැතුණාට යම්කිසි අවබෝධයක් මේ දෙන්නේ. ඒ සමාධිය. සමාධියෙන් ඔව් අහනකොට සිහියෙන් අහනකොට අවබෝධයක් තමයි එන්නේ. ඔව් වචන වැදගත් නැහැ. ඉතින් මතක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී සමාධියක් වෙලාට වෙනවා. තමයි බාධක අපි යමක් ඔයගොල්ලෝ කියපු දෙයක් අහගෙන අපි ඊට පස්සේ ආයෙ කියනකොට වෙන කියන වචන වෙනයි. ඊට පස්සේ කියපු එක නම් සමායද කියන නෑ ඔහොම නෙමෙයි මම කිව්වේ කියලා. ඒකත් භාවනා කරන්නේ මම දන්නේ අනිකයි විදිහට. හැබැයි අන්තිම එයා කියපු එකකින් මට වැටුණ දේ තමයි ඒ කඩේට මේක තමයි රෙකෝඩ් කර දෙකක් දාලා බැලුවොත් ඒ කියපු එකකින් මට වැටෙච්ච දේම තමයි. ගොඩක් සමාජයේ තියෙන නෑ මම වචන නෙවෙයි පාවිච්චි කරන්නේ. ඔබ නෙවෙයි. ඔව් ඉතින් අහපු කෙනා සමාධියෙන් යවුවට කියපු කෙනා සමාධියෙන් නෙමෙයි කියලා තියෙන්නේ. රෙකෝඩ් <laughs> කරපු එකත් ඒකම නා. රෙකෝඩ් කරද්දී මට හැන්නේ විදියට. ඔව්. මම කියන දේ නිවෙච්චිද? අපි ගොඩක් අදහස ගත්තම සමාජයට එයා හිතේ තිබන්නත් මෙවෙන්ච වචන දෙකන්නේ. ඔව් ඒ මොකද හරියට වෙලා තියෙන කිතරයි. ඔව් ඒ පටලැවිල්ල sannivedanaye තියෙනවනේ ඉතින් communication වල කියන්න ඕන එක නෙමෙයි කියවෙන්නේ. කියන එක නෙමෙයි ඇහෙන්නේ. ඇහෙන එක නෙමෙයි තේරුම් ගන්න. ඒක එහෙම ලොකෝ මේ බාධක ගොඩක් මැද්දේ තමයි ඔය ශ්‍රවණය වෙන්නේ. ඒ නිසා තමයි 100ට පොම් පුංචි ප්‍රමාණයක් තමයි අන්තිමටම අපිට එන්නේ. ඒ වගේ දේවල් ඕවර්කම් කියන්නේ ඔව් බලන්න ගන්න. ඉතින් බලක් ඒක අඩු කරගන්න පුළුවන්. ඒකට හොඳම මේ තමයි එකක් ප්‍රශ්න අහන එක. ආයි කිව්වම් මට නම් තේරෙන්නේ මෙහෙමයි. එහෙමද කිව්වේ කියලා අහන්න පුළුවන්. ඕකමද කිව්වේ කියලා. එහෙම ඒක මේ එහෙම අහලා ඒ සුද්ධ කරගන්න පුළුවන්. දැන් ඊට පස්සේ ඒ මේ දැන් ඇහුවා කියන්නේ ඊට පස්සේ සමාන ගලපකටට පස්සේ ඊට පස්සේ යම් කිසි මොහොතක ඒක සම්මානපස්සනාවේ තමන්ට කුසීය දෙකමයි. ඒක ශනිකව ඒ ඒ ඒ ධර්මතාවයේ යම් කිසි වෙලාවක ඔව් ඒක සුදුසු අවස්ථාවක් එනවා. ඔව්. ඔව් ඒකත්නේ අපි ඒක සම්මානපස්සනාව කරන්නේ ඊට සුසු වෙලාවක අපි තුමු අපිට තරහ යන වෙලාවක් කියලා. ඒතර අපි ධම්මානුපස්සනාවෙන් ඒ තරහ පිළිබඳව නම් අවබෝධය ගත්තේ. තරහ යන්න එන වෙලාවක ඒ ඒ අවබෝධ වෙනවා. ඔව් හැම වෙලෙම නෑ. නෑ හැම වෙලෙම කිසි දෙයක් නෑ. සමහරට නිකන් ඉන්න වෙලාවකුණා තරක මම හැම වෙලෙම මතක් වෙන්න පුළුවන්. ඒ මතක් වීම අවබෝධය නෙමෙයි ඒ ඉන්නේ. ඔව් අවබෝධයෙන් ඒ සිදුවීමකනේ. ඔව්. සමානයි. වෙනවා නම් අර සිද්ධිය නැතිවෙන්නේ අවබෝධය කරගන්නේ. සමාජය අවබෝධය කියන්නේ හ්ම් අවබෝධය වෙනවනේ. ඔව් නෑ. වචනනේ ඇහෙන්නේ අපිට. ඒතර ඒ වචනේ මොකක්ද අදහස් කරේ කියන එක අපිට 100%ක් ගන්න බෑ. දැන් කියන කෙනා මොකද්ද අදහස් කළේ කියන එක ඒ වචනේ නෑ ඒක තමයි අවබෝධ වෙන්නේ අපේ මට්ටමේ. අපි හිතමු 10 දෙනෙක් හිටිය කියලා 10 දෙනාට 10ක් අවබෝධ වෙන්න පුළුවන්. ඈ එතන මොනවද අවබෝධ වුනේ කියලා 10 දෙනා සාකච්ඡා කරොත් 10ක් කියයි. මට නම් මේක තමයි තේරුනේ. අනිත් කෙනා කියන්නේ මට මේක තේරුනේ කියලා. හැබැයි කියලා තියෙන්නේ එකයි. ඒක තමයි මෙතන තියෙන වාසියයි අවාසියයි. ඒකේ ඒ වගේ මාර්ග වලට ඇමිල්ලා තියෙනවා. කොමිටියොත් කියන දේත් එක්ක ජීවත් වෙන්න ඕනේ. ඒ ඒ වෙලාවේ. ඒ වෙලාවේ ඒ ඇහෙන දේත් එක්ක ජීවත් වෙන්න ඕනේ. තමන්ව අතහැරලා. තමන්ව ගේන්න හොඳ නැහැ. තමන් කියන්නේ අතීතේනේ. ඒ අතීතේ ගේන්නේ නැතුව මමව එතෙන්ට ගේන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ. ජීවත් වීම කියන්නේ වර්තමානයේ. එහෙම හිටියොත් තමයි වෙනස වෙන්නේ. නැතුව අපි මමව අල්ලන් හිටියොත් ඉතින් මම මමමයි ඊට පස්සේ ඒවත් අහන එකත් මතකයි මම මෙහෙම බණක් ඇහුවා කියන එකත් මතකයි. හැබැයි මම වැඩ කරන්නේ අර පරණ විදිහටම තමයි. ඒ නිසා වෙනසක් මොකක් හරි අපි ওই කියන වෙනස වෙන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ මම කියන අතීතය අතාරින්න. අතීතයටනේ මම කියන්නේ. වර්තමානයේට නෙමෙයි. නේද? ඒ ඔක්කොම අතීතයෙන් එන්නේ. අතීතයෙන් එන්නේ. ඔක්කොම තර්ක විතර්ක වාද විවාද එන්නේ අතීතයෙන් වර්තමානයෙන් නෙමෙයි. හ්ම්? ඔව් එතන වාදයක් නෑ වර්තමානයේත් එක්ක කාටවත් වාද කරන්න බෑ තර්ක කරන්න බෑ විතක් විතක් දෙක වර්තමානයේ අතීතයේ කරගන්න ඔව් ඒක තමයි කරන්නේ භාවනාව තුළදී එන්න සෙන්ට්‍රෝම නිලනවා ඒක ආයතන කොහොමද අර ගැටි වාර්තා ඉස්සර ඉස්සර ඒක කියන්නේ ඔව් එහෙම තමයි කරන්න වෙන්නේ. ඔහොම වෙන්න හේතුව නම් දැන් අර කලින් මේ යමක් කළානේ. කියන අභ්‍යන්තරයත් එක්ක ඉන්න උත්සාහ කළා. හ්ම් එතකොට අපි එතන ඒ ඒ භාවනාවේදී මොකක් හරි අපි උත්සාහයක් ගන්නවනේ වීරයක් යමක් කරන්න. දැන් එහෙම වීරයක් ගන්න නැහැ දැන් ඔක්කොම අතහැරලා ඉන්නවා ඔය නේ. එහෙම ඉන්නකොට අර කිසිවක් නොකර ඉන්න එක හරි කම්මැලි වැඩක් හිතට. එයා පුරුදු වෙලා තියෙන්නේ මොකක් හරි කරන්න එක්ක බාහිර දෙයක් එක්ක එකතු වෙන්න එහෙම නැත්නම් අභ්‍යන්තරයත් එක්ක එකතු වෙන්න. ඒ බාහිර දෙයත් එක්කම එකතු වෙන්න පුරුදු වෙච්ච හිත නින්දට වැටෙනවා අභ්‍යන්තරයත් එක්ක එකතු වෙන්න ගියාම. ඒ අත්දැකීමත් මුලදී තියෙන්න ඇති. හැබැයි ඊට පස්සේ අභ්‍යන්තරයත් එක්ක එකතු වුනහම තියෙන සැහැල්ලුව, සැනසෙල්ල, සතුට ඒ ටික අත්දකිනකොට නිදිමත නෑ දැන්. ඒක හරි හරි උද්‍යෝගිමත් ප්‍රබෝධමත් අත්දැකීමක්. හැබැයි ඒක කාලයක් ඉන්නකොට එන්න එතන හිර වෙනවා ගිහිල්ලා. ඒ ඒ උද්‍යෝගයේ ප්‍රබෝධය එකක් නිදහස තව එකක්. නිදහස නෑ එතන තියෙන ලොකු ප්‍රබෝධයක් ප්‍රමෝදයක් තියෙන. එතන නිදහසට එන්න නම් ඒකත් අතාරින්න ඕනේ. ඔය අභ්‍යන්තරයත් එක්ක එකතු වීමත් අතාරින්න ඕනේ. දැන් ඒ ඒ එහෙම අතෑරියාම හිතට අපි මොනවත් කරන්න කියන්නේ නැහැ දැන්. එයාට එයාට තියෙන තේරා ගැනීම දෙකනේ එක්ක බාහිර දේවල් එක්ක එකතු වෙලා ඉන්න එක. එහෙම නැත්නම් අභ්‍යන්තරයේත් එකතු වෙලා ඉන්න. දැන් දෙකම අතරියාම එයා නන්නත්තර වෙනවා. ඒ ඒ ස්වභාවය ඇතුලේ එයාට එයාට තියෙන එකම විසඳුමයි නිදාගන්න එක. ඉතින් ඒකට තමයි යන්නේ. හැබැයි ඒක වැඩි වෙලා තියෙන නින්දක් නෙමෙයි. ඒ නින්දක් කියන්නත් බෑ නිකන් පොඩි පොම් පුංචි වෙලාවකට මේ එකපාරට මේ නොදැනී යනවා. නේ? ගිහලා ආපහු ආපහු ගැස්සෙන්නත් පුළුවන්, ගැස්සෙලා අවදින්නත් පුළුවන්, ගැස්සෙන්නේ නැතු වෙන්නත් පුළුවන්. ඉතින් එතෙන්ට කරන්න තියෙන්නේ ඔබතුමිය කරපු එක තමයි මෙනෙහි කරලා බලන්න ආපහු. හ්ම්? ඒ එහෙම නිින්දකට වැටෙන්න කලින් කොහොමද හිත තිබුණේ කියලා බලන්න ආපහු ගිහිල්ලා. එහෙන් බලලා ආපහු ඒ අතල්ලා දාලා ඉන්න නිදහස්. ආයෙත් එහෙම වුණොත් ආයෙත් බලන්න ආපහු. හිතන්නේ නැතුව සංවේදවලට ආන්නේ නැතුව හිතාගන්නේ නැතුව ඉඳක් පුළුවන් නේ. ඔව්. ඒක අර අපි හිතේ අරගෙන ඉන්න සමාජයක ගතියක් කියන මොකද ඔව් කරමුණු ගන්න නැති ස්වභාවය. නිකන් බ්ලැන්ක් වගේ වෙලා යන. ඔව්. සමහරවිට සක්මන් කරගෙන ඉන්නකොට තෝම වෙන්න පුළුවන්. ඔව්. ඒ තමයි විඥාණය විඥාණය අපි හිත කියමුකෝ විඥාණය තමයි හරි වචනේ විඥාණය නිකන් මේ මෙහෙම මොකක්ද දැන් ගොරෝසු දෙයක් විඥාණය සාමාන්‍ය විඥාණය හරි ගොරෝසු දෙයක් ඉතින් ඒ ගොරෝසු කියන්නේ මේකේ වලවල් තියනවා කියන එක නෝනම් දෙයක් ගොරෝසුයි කියන්නේ ඒකේ වලවල් තියෙනවා එතකොට ඒකට වැටෙන දේවල් ඒක රැඳෙනවා මොනවා වැටුණත් රැඳෙනවා ඒක හොඳ දෙයක් වැටුණත් රැඳෙනවා නරක දෙයක් වැටුණත් රැඳෙනවා තියාගන්න ඕන එකක් එපා එකක්ද බලන්න ඒවා ඇතුලේ එකතු වෙනවා දූවිලි දූවිලි තට්ටු තට්ටු එකතු වෙනවා සාමාන්‍ය විඥානෙ භාවනාවෙන් කරන්නේ විශේෂයෙන් ඔය සති සමාධි භාවනාවෙන් කරන්නේ මේක මේ මේ උපදානවනේ පොලිෂ් කරන එකනේ කරන්නේ ඒ විඥාණය පොලිෂ් කරනවා සති සමාධියෙන් කරන්නේ. ඒ තියෙන රළු ගතිය අතෑරලා අතෑරලා අතෑරලා නැවත නැවත නැවත දැන් මේක පොලිෂ් කරන්න නැවත නැවත මේක මදින්න එපයි පිරිමදින්න එපයි. වීදුරු කට්ටකින් හරි වලිකට දාසින් හරි නැවත නැවත පිරිමද. එකපාරක් ඇද්දට නෑ. ඉතින් ඒ වගේ නැවත නැවත අර භාවනා කමඨහනේ වැඩිවීමෙන් තමයි හිත මේ අර හිතේ තියෙන වලකොඩලි ගිහිල්ලා ඒවයි ගිහිල්ලා සම මට්ටමේ සමතලා හිතක් බවට පත් වෙන්නේ සමතලා විඥානය. එහෙම හොඳටම මැදුනොත් ඕනෑම දෙයක් ඊට පස්සේ ඒකට වැටෙන්නේ මොනවද? ඒක ප්‍රතිබිම්බයක්. ඒකෙන් ඒක කන්නඩියක් බවට පත් වෙනවා. ඕනෑම දෙයක් ඒකේ ලක්ෂණයක් නේ. මේ ඕනෑම එකක් මේ මට්ටමට මැද්දොත් එහෙම ඒකෙන් පේනවා. ඒක වැටෙන දේ ඒ විදිහටම පෙන්නනවා. ඒ තමයි සමාධි විඥානයක් කියන්නේ. කන්නඩියක් වගේ විඥානයක්. ඔව් ඒක තියාගන්න නැහැ. තියාගන්නතොත් මේ මේ ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැහනේ නේ රිෆ්ලෙක්ට් පරාවර්තනයක් වෙන්නේ නැහනේ තියාගත්තොත් මොනවත්ම තියාගන්න ඒ පරාවර්තනය කරනවා අපෝ ඒ ඒ විඥාණයට තමයි සමාධි විඥානයක් කියන්නේ සාමාන්‍ය විඥානය පරාවර්තනය කරන්නේ නැහැ. එයා හුඟක් ඒවා එයා තියාගන්න. තියාගෙන දැන් රළු රළු මතු පිටකට මොකක් හරි වැටුනොත් ඒක වැටෙනවා. එහෙම එහෙම යන්නේ කිසි පිළිවෙලක් නැහැ නේ. පරාවර්තනය වෙන්නේ. නිසා මොකක්ව මොකක් වෙනවද කියලා දන්නේ නැහැ. මොකක්ද ඇහුනේ, මොකක්ද දැක්කේ, මොකක්ද දැනුනේ, මතක් වුනේ. ඒවා පැහැදිලි නෑ සාමාන්‍ය විඥානේ. ඔක්කොම අවුල්. හැබැයි එහෙම අර සති සමාධි කමඨානක නැවත නැවත නැවත නැවත වැඩිමෙන් වෙන්නේ ඒ විඥානය උපදාන උපදාලා උපදාලා උපදාලා කැඩපතක தත්තෙට ගන්නවා මේ පිටියක් වුණත් එහෙම නැත්තොත් කැඩපතක් වගේ ගන්න පුළුවන් ඒ මට්ටමටම මදින්න පුළුවන් ඊට පස්සේ තියාගන්නේ තියාගන්නේ කිසිවක් තියාගන්නේ ඒ ආපු විදිහටම ආපහු දෙනවා ආපු කෝණයෙන්ම ආපහු දෙනවා ඉතින් එතකොට තමයි ඇත්ත පේන්නේ අපිට. හරියට පේන්නේ එතකොට. ඉතින් එහෙම මේ කැඩපතක් වගේ හිතක් හදාගෙන ඉන්න පුළුවන්. ඒකෙන් වැඩ ගන්න නැතුව. කියන්නේ එහෙනම් හැමදාම පොලිෂ් කර කර ඉන්න පුළුවන්. ඒ භාවනා කරනවා කියලා කරන්නේ ඒක තමයි හැමදාම හිත පොලිෂ් කරනවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒ කිසියම් මට්ටමකට හිත සියුම් කරාම සුමුදු කරාම ඊට පස්සේ ඒකේ උදව් ඒක උපකරණයක් කරගෙන අපි අත්දැකීම් පරාවර්තනය කරලා බලන්න ඕනේ. එහෙමත් ඒකත් නෙමෙයි අවසාන. ඊළඟට දැන් අවස්ථා දෙකන්නේ පළවෙනි එක රළු මොනවත් මොනවත් නෑ අවුල්. ඊළඟට හොඳටම මැදලා මැදලා ඒක කැඩපතක් තත්ත්වයට ගේනවා. එතකොට තමයි පරාවර්තනය වෙන්නේ. මේක තවත් එහාට ගියොත් තවත් අපි ඒකත් එක්ක දැන් ආයි පිළිමදින්න දෙයක් නැහැ. අන්තිමට ඊළඟට මේක තවත් දියුණු කළොත් එහෙම වෙන්නේ එය වීදුරුවක් බවට පත් වෙනවා. කඩපතක් නෙමෙයි නිකම්ම මේ ජනේලයක් වගේ. ඔව් ඔක්කොම ඉතින් ඒක අපිට දැන් වීදුරුවක් තියහා අපි බැලුවට වීදුරුව පේන්නේ නැහැ. එතන එහෙම විඥානයක් බවට පත් වෙනවා. ඒ විඥානයක් වුණාම තමයි ඔය ඔබතුමා කිව්ව ඒ කියන්නේ සංවේදනක් එතකොට වෙන ඒවත් නැහැ. හැබැයි නිදාගෙනත් නෙමෙයි. අවිඥානකත් නැහැ. සිහිය නැති වෙලත් නැහැ. ඒ විඥාණයට තමයි ධර්මයේ කියන්නේ අනිදස්සන විඥාන කියලා. අනිදස්සන කියන්නේ කිසිවක් දැర్శණය නොකරන. කිසියම් දෙයක් දැర్శණය නොකරන විනිවිද. අනිදස්සන කියන එකට තවසි නැත්නම් විනිවිද කියන එක. නෑ පරාවර්තනයකුත් නෑ. ඔව්. ඒකට තමයි ප්‍රශ්නයක් නැත්තේ. ප්‍රශ්නයක් නෑ කියන්න පුළුවන්. අනේ එතෙන්ටම යනවා. හැබැයි එහෙම එන්න නම් අපි ඉස්සෙල්ලා අර පරාවර්තනය කරන තැනට එන්න ඕනේ. තියෙන දේ තියෙන විදිහට. ඇහෙනකොට ඇහෙන්නේ මොකද්ද? හරියටම ඇහුනේ මොකද්ද? හරියටම දැක්කේ මොකද්ද මොකද ඒක තමයි ඇත්ත. කිසිවක් නැහැ කියන එක තමයි ඇත්ත. මේක අපි හිතමු මේක ගොඩනැගිල්ලක් කියන එක අපේ සංකල්පයක් නේ. එතකොට මේ මේක කොලයක් කියන එක අපේ සංකල්පයක්. ඒක සම්මුතියක් අපි හදාගත් එකක්. ඒ සම්මුතිය දැකීම තමයි කරන්නේ අර කඩපති සම්මුතිය සම්මුතිය විදිහට දකින්න. හැබැයි ඒ ටික අතහැරියොත් මේක කොලයක් මේක ගොඩ නැගිල්ලක් මේක සුදු පාට කළු පාට මේක පැණි රාත් තිත්ත රාත් ඒවා ටික අතෑරලා දැම්මට පස්සේ ඉතින් කියන්න එකක් නැහැ ඉතිරි වෙන්නේ. ඇහුණද? ඔව් මොකක්ද ඇහුනේ කියන්න බෑ. මොකක්ද ඇහුනේ කියන්න නම් අපි අරව හදා ගන්න ඕනේ ආපහු. කැඩපතක් වගේ වුණොත් තමයි මොකක්ද ඇහුනේ කියන්න පුළුවන්. හරියටම. කැඩපතකටත් මෙහා අපි රළුව හිටියොත් ඒක දන්නෙත් නෑ. ඇහුණා කියලා දන්නෙත් නෑ. එතකොට මොකක්ද ඇහුනේ කියන එක දන්නෙත් නෑ. අපි ඒක අපිට ඕන එක තමයි කියන්නේ. ඇහිච්ච දේ නෙමෙයි. ඇහිච්ච දේ අපි දන්නේ නැහැ. හරියටම ඇහුණා ඇහුනේ මොකද්ද කියන එක දැනගන්න නම් කැඩපතක් වගේ හිතක් තියාගෙන ඉන්න ඕනේ. ඊළඟට එහෙම ඕනේ නැත්තම් මොන මොනවද ඇහින්නේ ඇහින හැම එකකටම නන්දිදී ඒවට වර්ග කර කර ඉන්න ඕනේ නැති වෙලාවක ඒකත් අතහැරලා දාන්න. එතකොට ඔන්න අර විනිවිදේ දකින්න විනිවිද යන වීදුරුවක් වගේ වෙනවා. ඒවා පහෙන්නේ නැහැ සමාන දේවල් ඒ වෙන මොහොතේ මොන දොරෙන් ආවත් එහෙම තමයි. ඒ මොහොතට. ඒ ඊළඟ මොහොතේ එහෙම නොවෙන්න පුළුවන්. ඊළඟ දෙක වෙලාවක ඇහි. පිට මේ මොහොතේ ඇහෙනවා. ඒ ඇහෙනේ ඇහි මොකක්ද ඇහුනේ? ඒව එකක්වත් නෑ. අපි හිත සංකල්පයක් නෑ ගොඩ නැගෙන ඇහුනේ මොකක්ද කියලා. ඇහුණා කියලා දන්නවා එච්චරයි. හැබැයි ඊළඟ මොහොතේ ඒ අනිදස් වෙන ස්වභාවය නෑ හිතේ. අන්න සිද්ධෙන් කියන එකක් නෙවෙයි නේද? සිද්ධෙන් හය කියන එකක් නෙවෙයි. ඔව්. සිද්ධෙන් හයම නෑ. ඔව්. අපි ඊළඟ මොහොතේ ඒ එක ස්වභාවය නැති වෙන්න පුළුවන්. ඔව්. හ්ම්? නැති වෙච්ච එක නෑ මම හිටියොත් විනිවිද යන්න බෑනේ. දැන් මමනේ පරාවර්තනය කරන්නේ මේක. <laughs> ඒ වගේ ස්වභාවයක් ඇවිදිනකොට ඇස් වෙනකොට මොන මේ කොහොමද අපි ඇවිදිනවා අපේ ක්‍රියාත්මක වෙනවා නවතින්නේ අනේ හැබැයි හිත සම්පූර්ණයෙන්ම ඉතර කිසිම අතමනක් නැහැ එහෙම වෙන්නේ කොහොමද වෙන්න බෑනේ ඇවිදින එකයි හිත අවශ්‍යයි නෑ චේතනාවක් ඇති වුණාම ඒ චේතනාවට පුළුවන් කිසියම් කාලයක් ක්‍රියාව කරන්න. දැන් අපි මෙතනින් කාමරයට යන්න ඕනි කියලා සිතිවිල්ලෙන් මගේ ඉදිනකටයි. ඔව් ඒ හැම ශරීරෙම චේතනාව ඕනේ නැහැ. චේතනාවක් ඇති කරගත්තාම ඒ චේතනාවේ බලයට ටික දුරක් ඒ ක්‍රියාව ගෙනියන්න පුළුවන්. ඒ දිගටම වෙන්නේ ඒක නවතිනවා. ඊට පස්සේ එක්කෝ ඇවිදීම නවතිනවා. ඒ වේගය අඩු වෙන්න පටන් ගන්නවා. ඇවිදින එකේ වේගය අඩු වෙනවා ඉස්සෙල්ලම. ඊළඟ පොඩකට පාවිනවා වගේ තේරෙන්නේ. හැබැයි යමක් වෙනවනේ. ඔව්. එහෙම වෙලා එක්කෝ ආයේ චේතනාව ඇති වෙනවා අර ස්වභාවය නැතිලා ආපහු විදිනවා කියන ඒ එතෙන්ට එනවා ඔව් එහෙම වුණොත් මේ විදිහම යනවා එහෙම නැත්තම් වෙන්නේ ටික ටික ඇවිදීම නවතිනවා ඔය නින්දට යන ක්‍රියාවලිය ගැන පුළුවන් නම් භාවනා කරන්න. දැන් මේ කතා කරනකොට කෙනෙකුට ඉඳන්න පුළුවන් මේක උඟා ගැඹුරුයි. මේ අපිට තවම ගාදුර යන්න තියෙන ඔය කියන තැනට එන්න කියලා. එහෙම තැනක් ගැන නෙමෙයි මේ කියන්නේ. සාමාන්‍ය විඥානයේ ක්‍රියාකාරීත්වයේ හැටි. දැන් මේක කිසියම් දුරකට ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන්. නින්දට යන ක්‍රියාවලිය ගැන මේ භාවනා කරන්න පටන් ගත්තොත්. කොහොමද නින්ද යන්නේ? නින්ද යනවා කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලම වෙන්නේ මොකද්ද? ඊළඟට වෙන්නේ. එහෙම බලන් හිටියොත් මේ සියල්ලම හරියට දකින්න බෑ. එහෙම දැක්කොත් නිින්ද යන්නේ නෑ. නිින්ද යන්න බෑනේ. එච්චර අවදිමත් භාවයක් තිබ්බොත් මේ චිත්තක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසාම වෙන දේ දකින්න තරමට අවදිමත් භාවයක් තිබ්බොත් නිින්ද යන්නේ නෑ. ඉතින් නිින්ද යන්න කලින් අවදිමත් භාවය නැති වෙනවා. දැන් සිහිය නැති වෙනවා. සතිය. එතන අන්තිම කෙලවරටම දකින්න බෑ. නමුත් කිසියම් දුරකට මේ මට්ටම් කීපයක් දකින්න පුළුවන්. නිින්ද යන්නේ කොහොමද? නිින්ද යනකොට මේ රළු විඥාණය කොහොමද සියුම් වෙවි යන්නේ? ඒ යන අතර ඔය කියපු අත්දැකීම් වලට එනවා. ඒ භාවනා කරලා ලබන අත්දැකීම් වලට එනවා නිින්ද යන වෙලාවෙත්. හැබැයි එතන භාවනාවක් නැහැ. මොකද අපේ පාලනයකින් තොරව වෙන්නේ. අපිට බෑ එතන හසුරවන්න. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න අපිට බෑ. හොඳටම ඇහෙනවා. නින්ද ඇඳට ගිහිල්ලා බලන්න ඇහෙනවනේ. ඇහෙන එක නවතින්නේ නැහැ ඇඳට ගියම. ඒකත් එක්කම ඉඳලා බලන්න ශබ්දත් එක්කම. එතකොට ඇහෙනවා. ඉතින් ඒ මොනවා එන්නේ සතෙක් කෑ ගැහුවා මොනවා හරි රූපවාහිනියක් කියලා මොනවා හරි ඒව ඔන්න එනවා. ඒවට ප්‍රතික්‍රියාවක් එනවා. හිතේ සතුටක්, දුකක්, තරහක්, ආසාවක් ඕවත් එනවා. ඊට පස්සේ ටික ටික යනකොට අර අර ප්‍රතික්‍රියා ටික නැති වෙලා යනවා. නින්දට යන්න කලින් ප්‍රතික්‍රියාවක් හිටියොත් නිඳා ගන්න බෑ. ඒ ලොකු සතුටක් එක්ක දුකක් එක්ක තරහක් එක්ක හිටියොත් නිඳ යන්නේ නැහැ. ඒතර ඒ ටික මුලින් නැති වෙන්න ඕනේ. ඒක ස්වභාවයෙන් වෙනවා. ඒක අපේ හැපංකමක් නෙමෙයි. භාවනාවේ දියුණුවක් නෙමෙයි. ඕනම කෙනෙක්ගේ නින්දට යන්නේ ඒක තමයි. ඒ ටික නැති වෙනවා. හැබැයි ඇහෙනවා. ඇහෙන්නේ මොකද්ද කියන එකත් එයාට තේරෙනවා. හිතෙනවා මේක මේ. ඊට පස්සේ ඒ හිතන එකත් නැති වෙලා යනවා. මේක රූපවාහිනිය, මේක හවල් කෙනා. ඒ සංකල්පත් නැතිලා ඇහිම ඉතුරු වෙනවා. ඇහෙනවා. හැබැයි මොකක්ද ඇහුනේ කියලා හිතෙන්නේ නැහැ දැන්. ඒ විඥානයේ Tamanගේ ඒ මේ ක්‍රියාකාරීත්වයන් එක එක අතර ඇර යන්න ඕනේ නිදා ගන්න. එහෙම ඇවිල්ලා ඊළඟට මේ ඇහුණද නැහැ වුණාද කියන එකත් හොයාගන්න බෑ. ඇහුණද නැහැ වුණාද ස්වභාවිකව නම් අවදි වෙන්නේ ආපහුත් ওই චක්‍රයම තමයි කරකෙන්නේ. එකපාරට ගැස්සිලා මොකක් හරි එහෙම අවදි වීමකින් තොරව මේ ස්වභාවිකව අර ගැඹුරු නිින්දේ ඉඳලා ආපහු ඇවිල්ලා හැරෙන වෙලාවේ ආපහු අවදි වෙන්නේ ওই විදිහට. ඉස්සෙල්ලම හිස්. ඉතින් මම පඩ සමහරකට හුඳාගෙන ඉතල මම සතියේ නිදිලක් නැතුව සමහරලාට නිදි යනවා එහෙම සමහරලාට සිත්විලි ගොඩාක් එනවා හොඳට යකියාව සිත්විලි ගොඩාක් එනවා මට ඒක දරන්න ඊට පස්සේ මම පොලෙක් හරි බණක් කරවනක් කරනවා මගේ සිත් නිවිලා යනවා ඊට පස්සේ තමයි මට ඉන්නේ පරිස්සම පොඩ්ඩේ මට යන්නේ නින්ද එහෙනම් මොකක් හරි උපක්‍රමයක් හොයාගන්න වෙනවා මේ ඒ ඒ විඥාණය මේ අධික්‍රියාකාරී වෙලාවක නැගිටින්න උටත් එහෙම තමයි. දැන් සමහරවිට නැගිටින්න පිටු ගොඩාක් එනවා. සමහරවිට නම් බුදුරජාණන් සිතවිලි ගොඩාක් එක්ක නිදාගත්තොත් සිතවිලි ගොඩාක් එක්ක තමයි හැරෙන්න වෙන්නේ. කියලා ඒ අදුවේ හැදෙනවා විනාඩි 5ක් විතර එයා හඳුනනවා. ඒක කලින් කම්මැලි කමියදී. ඔව්. ඔය හේතුව බලන්න ඕනේ කම්මැලිකම ඇති වෙන්නේ මොන හේතුව නිසාද? හේතුව හොයාගත්තොත් ඔන්න ප්‍රතිකර්මයක් හොදන්න පුළුවන්. මොකද්ද? ඒක දැන් අපි ඉගෙන තියෙනවා නම් උසිරි විදිහට වෙලාවට හිරෙනවා වෙලාවට තාක්ෂණ උනේ නාලිනත් එක්ක වෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඔව් ඔව් කම්මැලි කමෙන් හේතුව මොකද්ද නිකන් අර ඉති ඒකට හේතුව මොකද්ද මොකද්ද අද නිදාන්න හැක දවසේ කාලකටානයි ඒ කියන්නේ වැඩක් නැත්තම්. නැත්තම්. තියෙනවනේ කම්මැලි කම එනවනේ ඒ නෑ දැන් මේ තියෙද්දිනේ කම්මැලි කම එන්නේ ඒකනේ හොයන්නේ හේතුව මොකද්ද ඒ කියන්නේ චිත්ත වේගවලින් බරකට වැඩි වුණාම සමාන වේගයක් තමයි. ඒක එක හේතුවක්. කරන්න තියෙන දේවල් අපි ඇහැරුණාම කරන්න තියෙන දේවල් වලට තියෙන කැමැත්ත අඩු නම් එතකොටත් ඉතින් ටිකක් ඔව් ඒකේ ශක්තියක් නැහැ වගේ. නෑ නින්ද ඒ ඒ වෙලාවට හැරෙන්න පුරුදු නම් හැරෙනවා. ඒක එක හේතුවක් හැරෙන්න පුරුදු නම් හැරෙනවා. හැබැයි මේ ඇඳෙන්න නැකිටින්නනේ කම්මැලි. ඒක දෙකක්. හැරෙන එක අපේ අපි හිතලා කරපු දෙයක් නෙමෙයි. ඉතින් බලන්න ඕනේ මොකද්ද හේතුව කියලා. හේතුව හොයාගත්තොත් ඒ කම්මැලිකම ඉක්මවල යන්න පුළුවන්. සමහර විට ඒ ලැබපු නින්දේ ගුණාත්මක භාවයේ වෙනසක් නිසා කම්මැලිකම එන්න පුළුවන්. මොකද්ද? හ්ම්. ඒකත් මම සම්බන්ධව දෘෂ්ටියෙන් උත්සාහ කරලා තියෙනවා. හ්ම්. ඉතින් යා ඒක හ්ම්. ඒක එනවා බයක් වගේ කියන්නේ දරාගෙන ඉන්න බෑ. හ්ම්. ඒකෙන් තීරණයක් ගන්න එපා නිදා ගන්නවද භාවනා කරනවද ඔව් ඒකනේ ගැටලු අභ්‍යන්තර අර අස්වාමිකත්වය කියන්නේ අර ඒක අර අපිට දැනෙන වේදනාවක් වගේ ඒක දිගටම අපි කියන්නේ තියන් ඉන්න බෑ. ඒක තියන් ඉන්න බෑ හිත. බෑ. එම්නම් ඉරියව වෙනස් කරන්න ඕනේ කොයි හිටගෙන හරි එහෙම කරොත් පුළුවන්. ආන්සේලා කරන්න අමාරුයි. මොකද ගේත් නිදාගන්නනේ නේ. නිදිමතයි නිදාගන්නත් ඕනේ. දැන් එතනදී අපි නිදාගන්න දෙන්නේ නැතුව එයාට බලාත්කාරයෙන් අපි දැන් නිදාගන්න දෙන්නේ නැහැ. ඒකේ සීමාවක් තියෙනවා. තව කෙනෙක්ව නම් පුළුවන්. තව කෙනෙක්ව අපිට පුළුවන් බෙදා ගන්න දෙන්නේ නැතුව හැරෝ හැරෝ ඉන්න. හැබැයි අපිව කර Tamanට Tamanව කරගන්න බෑ ඒක. ඒකේ සීමාවක් එනවා. එතනදී අපිට ඒක අතාරින්න වෙනවා. ඒක අල්ලන් හිටියොත් තමයි වේදනාව එන්නේ. ¿eh? වීමක් කළාද කියලා ගහන්නේ. ඒ කියන්නේ ආවෝදයක් තියෙන කෙනෙක් සදාත් වීමක් ඇති කරගන්න නම් සාත්කලින් කියන දුන්න කරගෙන ඔව් පුහුණු කළ යුතු දේවල් වල එකක් තමයි නෙක්ඛම්ම අත්හැරීම. ඒක පුහුණු කරන්න ඕනේ දෙයක්, වඩන්න ඕනේ දෙයක්. නෙක්ඛම්මේ අත්හැරීම. ඉබේට වෙන්නේ නැහැ එකපාරටත් වෙන්නේ නැහැ. ඒ කතාවේ මේ එයා අත්හැරලා නැහැ නේ කොහොමත්. එයාට එයාට හැබැයි තීරණයකට ආව මේ මේ සියලු සම්පත් වලට වැඩිය මට සතුට වටිනවා කියන එක. ඒ ඒ නැති නොවන එහෙම නැත්තම් ජීවිතයේ මෙතෙක් නොවින්ද ඒ සතුට ඊට වැඩිය වටිනවා. ඒක තමයි විඳලා නැහැ. ඒක වටිනවා කියලා. ඉතින් ඒක ගන්න තමයි මේ ගෙවන්න මිලක් විදියට තමයි මේ දියමන්ති ටික ගෙනිච්චේ. ඒක සල්ලි දීලා ගන්න. හැබැයි අරයා අර ගුරුතුමා කරේ උපක්‍රමයක්. ඒකම තමයි සතුට කියන එක. එයාට. ඕක ඕක අල්ලා ගැනීම තමයි වා වා කියන සතුට තියෙන්නේ අල්ලා ගැනීම ඇතුලේ. දැන් දියමන්ති ටික ආපහු හම්බුනාම සතුටුයි. හැබැයි ඒක මෙතෙක් කාලයක් එහෙම සතුටක් ජීවිතේ ලැබලා නැහැ කිව්වා. ඒක ඇත්ත. එතන එහෙනම් පොරොන්දු ඉෂ්ට කරන්න කිව්වහම ඉෂ්ට කරන්න බෑනේ. ඉෂ්ට කරොත් නැති වෙනවා දීමන්තේ. නැති වෙච්ච ගමන් ඒ සතුටන්නේ ආපෝ. ඒ පටලැවිල්ලට දැන් මගුරුවරයා යව. එතකොට ඒ ඔය රැවටීමක් ඒක. සැබෑ සතුටක් නෙමෙයි. ওই දීමන්ත ටික දීලා සැබෑ සතුට ගන්නත් බෑ. ඒක අල්ලගෙන ඉන්නකල් ලැබෙන්නේත් නෑ. ඒ සැබෑ සතුටයි දීමන්ති අතර කිසිම සම්බන්ධයක් නෑ. ඉතින් ඔබතුමී කියන විදිහට මේ සැබෑ සතුට කියන එක තියෙන අතහැරීමේ තමයි. ඒ නිසා ඔය මේ අතහැරීමට අතහැරීම බව දැනගෙන අවබෝධයෙන් ජීවත් වෙනවා. ඔව් ඒක එහෙම තමයි කියන්නේ මෙහෙම කියන්න පුළුවන් අල්ලගන්න බෑ කියන එක තේරෙනවා. අල්ලගන්න පුළුවන් කියලානේ අපි අල්ලගන්නේ. ඊට පස්සේනේ අතාරින්න බලන්නේ. කියන්නේ අල්ලගත්තට පස්සේ තමයි අතහැරීම කියන එක එන්නේ. දහම කියන්නේ අල්ලගන්න එපා කියලා. අතාරින්න කියන එකට වැඩිය දහම කියන්නේ අල්ලගන්න එපා. අල්ලගන්න නැතුව පරිහරණය කරන්න. ඔව් පරිහරණය කළ යුතු දෙයක් නම් පරිහරණය කරන්න. පරිහරණය නොකළ යුතු දේවල් කොහොමවත් ඕනේ නැහැ. දැඩි වෙනවා නේද මේ දියමන්ටි ටික මගේ මගේ කොහොමද දෙන්නේ කියලා මම මට ඉති වේවා කියන එක මම ඉන්නකම් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද ඒකට නෑ එහෙම ප්‍රශ්නයක් නෑ එතන එයාට ඒ වගේ ලොකු සතුටක් දියමන්ති ටිකට දියමන්ති ටික වරකම් කළා නෙමෙයි නම් ලැබුණේ. දැන් වෙන ක්‍රමයකට ලැබුණා නම් එයා දියමන්ති ටික දෙයි. ඔය වගේ ලොකු එයා කියවනේ මේ ජීවිතේ මෙච්චර ලොකු සතුටක් ලැබෙලා නෑ මට කියලා. අපෝ දියමන්ති ටික හම්බුණා. දැන් මේ ගුරුවරයා කරේ එතන තියෙන මේ මෝඩකම එක එකම පටලවලා පෙන්නවා. ඒකයි. නැත්නම් වෙන ක්‍රමයකට එයාට ඒ සතුට හම්බුණා නම් දියමන්ති ටික දෙයි ඒ සතුට තියෙන හැබැයි දැන් මෙතන ඒක දෙන්න බෑ දුන්නොත් නැති වෙනවා. ඉතින් මේ ඒ අතහැරීම ගැන මේ ඒ සැපය සතුට තියෙන්නෙම එතන තමයි. ඒක සතුට කියලා ඇත්තටම කියන්න පුළුවන්නේ කිසිම දෙයක් අල්ලගෙන නැත්තම් තමයි. සතුටවත්. සතුටවත් අපි අල්ලගෙන නම් ඉන්නේ ඒකට සැබෑ සතුට කියන්නේ එතන බයක් තියෙනවා. නැති වෙයි කියන බය තියෙනවා. වෙන කෙනෙක් ගණී කියන බය තියෙනවා. අඩු වෙයි කියන බය තියෙනවා. මදි කියන බය තියෙනවා. ඒක දහම කියන්නේ ඒකවත් අල්ලගන්න එපා. ඒ කතාවක කියනවා මේ කෙනෙක් ඇවිල්ලා ඇහුවා මේ මට සතුටු වෙන්න ඕනේ. මට සතුටු වෙන්න ඕනේ කියලා. I want to be happy. එතරේ ගුරුවරයා දීපු උත්තරේ තමයි ඉස්සෙල්ලම මේ වෝන් කියන එක අතාරින්න. ඕනේ කියන එක මට ඕනේ කියන ඕනේ ඕනේ කියන එක අතාරින්න. ඊළඟට මට කියන එකත් අතාරින්න. මට ඕනේ. එතකොට සතුට ඉතුරු වෙනවා කියලා. මට සතුටු වෙන්න ඕනේ කියන එකේ මට කියන එකයි ඕනේ කියන එකයි අතුනම සතුට ඉතුරු වෙනවා. I කියන එකත් අරින්න want කියන එකත් ඇතිවම ඉතින් be happy එක තියෙනවා. ඒකේ තියෙන අමාත්‍ය නැති කරගන්න එකයි තණ්හාව නැති කරගන්න. අවිද්‍යාවයි තණ්හාවයි නැති කිරීම. ඔව්. නැති කරාම ඒක තියෙනවා. හැබැයි ඒක තියෙන කල් අපි හොයන්නේ අවිද්‍යාවෙන් සහ තණ්හාවෙන් තමයි සතුට හොයන්නේ. අපිට නැති දේවල් මොනවද කියලා ඔය විවේකී වෙලාවක මෙනෙහි කරලා බලන්න. මෙතන භෞතික දේවල්, භෞතික දේවල් තියෙන්නේ අපිට නැති භෞතික දේවල් මොනවද කියලා. ලැයිස්තුවක් හදන්න පුළුවන් ලිස්ට් එකක්. මොනවා හරි කාර් එකක් නැත්නම් ආයක නැහැ. බයිසිකලයක් නැහැ. පොල්ලිටමක් නැහැ. ඉතින් නෑ නෑ කියන්නේ අපිට ඇත්තටම භෞතිකව නැති දේවල් වල ලිස්ට් එකක් හදලා බලන්න කොච්චර නැද්ද දේවල්. නැති දේවල් ලොකු ලැයිස්තුවක් තියෙනවා. තියෙන දේවල් වල ලැයිස්තුවක් හදන්නත් පුළුවන් නැති දේවල් වල ලැයිස්තුවක් හදලා බලන්න. බලපන්න ඒ ඒ එකින් එකේ කොච්චර සතුටක් තියෙනවද කියලා. ඔව් පොල්ලිටමක් නැති එකේ කොච්චර සතුටක් තියෙනවද බලන්න. තිබුණා නම් ඒ සතුට නෑ. ඒක වෙනම සතුටක් එතකොට. හැබැයි මේ සතුට නෑ එතන. මේකේ අන්න ඒ සතුට අඳුනා ගන්න. යමක් නැතිකම නිසා ලබන සතුට. ඔව් ලොකු නිදහසක් නේ. හරි සැනසෙල්ලක් තියෙනවා. ඉතින් එහෙම බැලුවහම කොච්චර නිදහසක් අපිට තියෙන අපි දන්නේ නැහැ. ඒක දන්නේ නැහැනේ අපි. ඒ නිසා දැනගන්න. අත්දැකීම් ඉස්සේ ගොඩක් වෙනයි. ප්‍රශ්නයක් අහනවා විතරද හැම ප්‍රශ්නෙම හැමෝම තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. ඉතින් ඕකෙන් හරියන්නේ කොහොමද? අපිට වැඩක් වෙන්නේ කොහොමද? උත්තරේ ආගෙන ඉන්නේ නැත්නම් හැමෝම කතා කරලා තම තමන්ගේ ඒකී ප්‍රශ්නෙට මතය ඉදිරිපත් කරනවා. සාකච්ඡාවක් කියන්නේ නම් හැමෝම එකතු වෙලා කතා කරන එක සාකච්ඡාවක් කියන්නේ. හැබැයි එක වෙලාවක එක්කෙනයි කතා කරන්න ඕනේ. සාකච්ඡාවක් වුණත් එක වෙලාවක එක්කන හැබැයි සාකච්ඡාව තමයි වටින්නේ. එක මාතෘකාවක් යටතේ තමයි වෙන්න ඕනේ. කියන්නේ එක එක්කෙන එක එක මාතෘකාවක් ගැන කතා කරන්න ගියාට එකකින් ප්‍රයෝජනයක් ගන්න මොකක් හරි එක ප්‍රශ්නයක් ගත්තාම ඒකට ඒ ප්‍රශ්නේ මට පේන විදිය මගේ අත්දැකීම මට කියන්න තව කෙනෙකුට ඒ පැත්තෙන් කියන්නේ එහෙම එහෙම බලනකොට ඒක වටිනවා. ඊළඟට ප්‍රශ්න උත්තර කියන එකත් වටිනවා. දැන් මොකද? ඔව් දන්නේ නැති දෙයක් දැන ගැනීම විතරක් නෙමෙයි. ඔව්. අපි දීප තමයි අනික එකම කතා කරන්නේ. ඔව්. ඒකම අපි පොඩ්ඩක් වෙනස් දෙයක්. ඒක අපි හොඳට බලමු. ඔව්. පොදුවේ හැබැයි ඒක ප්‍රශ්නේ කියන අර කිව්ව විදිහට දැන් ඉස්සෙල්ලා කිව්වනේ මේ තණ්හාවයි මේ අවිද්‍යාව නැති කරන්නේ කියලා ඉතින් කවුද කාටද ඒක කිව්වද නෑ නැතර එහෙම නෙමෙයි කිව්වේ. හරි. අනේ ඒක විතරක් නෙවෙයි අපිට අවශ්‍ය විදිහට වදිනවා. ඔව්. ඒ අනිත් අයම නෝ කිව්වත් කමක් නෑ මොකද්ද කිව්වේ කියලා. අපිට වැටෙන්න දේ එක්ක අපි ඉන්න ඕනේ. හැබැයි දැන් ඔය මේ බෞද්ධ සාහිත්‍යය බැලුවාම නම් මේ සාකච්ඡා වලට වැඩි තියෙන්නේ ප්‍රශ්න උත්තර තමයි. නේද? සාකච්ඡා තියෙන හැබැයි සාකච්ඡා අඩුයි. වැඩිපුර තියෙන්නේ ප්‍රශ්නයක් අහන උත්තරයක් දෙනවා. සාකච්ඡාවක මේ තියෙන එක ලක්ෂණයක් තමයි අපි හැමෝම සමානයි කියන එක. ඒකේ මේ එක්කෙනෙක් දන්නවා අනිත් අපි දන්නේ නැහැ. ඉතින් අපි අහනවා දන්න කෙනා කියනවා. ඒක නෙමෙයි සාකච්ඡාවක් කියන්නේ. අපි හැමෝම සම මට්ටමේ. එතකොට එතන අධිකාරියක් නැහැ. එක්කෙනෙක් කිව්වහම ඒක තමයි එයින් එහාට අහන්න බෑ. ඒක තමයි අවසාන වචනේ. එහෙම එකක් නැහැ සාකච්ඡාවක. හැමෝටම සම අයිතිවාසිකමක් තියෙනවා. එක වගේ නිදහසක් තියෙනවා. ඒ කියන හැම අදහසකටම එක වගේ වටිනාකමකුත් දෙනවා. හරිද වැරදිද කියන එක නෙමෙයි. ඒත් එහෙම සාකච්ඡාවක් කරන්න පුළුවන් නම් එක මාත්‍රකාවක් යටතේ මාත්‍රකාව වෙනස් කරන්නේ නැතුව එකම මාත්‍රකාවක් යටතේ හැමෝටම එකතු වෙලා ඒ මාත්‍රකාව ගැන සමානව කියන්නේ අදහස් සමාන වෙන්නේ නමුත් අවස්ථාව තියෙනවා කියන්නේ. ඒතකොට ඒක තව කෙනෙකුට ඒ කියූ දේ ගැන තමන්ගේ අදහස කියන්න පුළුවන්. අහන්න පුළුවන් ඇයි එහෙම කියන්නේ? උදාහරණයක් දෙන්න. නිකම්ම පොතක තිබ්බ දෙයක් කියන්න බෑ සාකච්ඡාවක්. එහෙම සාකච්ඡා තියෙනවා. නමුත් ධර්ම සාකච්ඡාවක් කියන්නේ එහෙම නෙමෙයි. අත්දැකීමෙන් කියන්න ඕන. දෙහිම යනවා නම් ඒක ධම්මානුපස්සනාවක්. ඒ සාකච්ඡාව ධම්මානුපස්සනාවක් වෙනවා. හැබැයි අපි අපිට මේ අපි කරන්න ඕනේ මොකද්ද කියන එක අපි අහනවා නම් ඒක ඉතින් ඊට වැඩිය වෙනස්. අපිට මේ අපිට ලෙඩකට මොකද්ද ගන්න ඕනේ බෙහෙත කියලා සාකච්ඡා කරන්න බෑ. අපි එකතු වෙලා අපිට පුළුවන් සාකච්ඡා කරන්න මොකද්ද ගන්න බෙහෙත කියලා එක්කෙනෙක් එක එක ප්‍රිස්පින් කියන්න පුළුවන්, තව එකක් කියන්න පුළුවන්. ඉතින් එහෙම හුඟක් බෙහෙත් එයි එළියට. ඈ. එහෙම ආවා කියලා මේ ලෙඩේ ඔව් මොකෝකද බොන්නේ? ඔක්කොම වනවද කොයි බේතද බොන්නේ ඒක හොයාගන්න අමාරුයි. ඒ නිසා අපිට හරියටම තියෙන ගැටලුවකට විසඳුමක් හොයාගන්න නම් හොඳම දේ තමයි ප්‍රශ්නයක් අහලා උත්තරයක් ගන්න එක. සුසු කෙනෙක්. ඒ පොදුවේ කිසියම් කාරණයක් ගැන හොයා බලන්න සාකච්ඡාව උඟක් හොඳයි. ඒ අද දැන් කිව්වේ කවුරුද මාත්‍රාව කියනවා මේ ගන්නම කතා කරන්නේ ඒකෙන්නේ. ඔයාලා එක්කනේ කියනවා. මම හිතේ ඊයේත් ඒක උනා. නෝ. කෙනෙක් කතා කරලා මේ ඔක්කොම ඒකෙන් කතා කරලා. ඒක හැමෝගේ පොදු මාත්‍රාවක්. ඒක මාත්‍රාවක් කියලා නේ කෙනෙක් ප්‍රශ්නයක් කියලා අනේ අනෙක් කේද මාත්‍රාවක්. ඒ ඒ ඕනෙම ඒ කියන්නේ අපිට තියෙන අපේ අත්දැකීමක් ගන්න මාත්‍රකාවක් විදිහට. දැන් අර මෙතුමා කියපු අර උදේ නැගිටිනකොට කම්මැලි කම කියන එක පොදු මාතෘකාවක් විදිහට ගන්න පුළුවන් සාකච්ඡා කරලා. හ්ම් එක්කෙනෙක් කියන බුල මට නම් කම්මැලි කමක් එන්නේ නැහැ. ඒකට අහන්න පුළුවන් ඇයි එන්නේ නැත්තේ? ඈ එහෙම ඇවිල්ලාම නැද්ද? එහෙම නැත්නම් කොහොමද ඒක නැති කරගත්තේ? තව කෙනෙක් කියන බුල මටත් එන්න. ඒකට අහන්න පුළුවන් ඇයි ඒ? ඒ වගේ ඕනෑම අත්දැකීමක් පොදු මාතෘකාවක් කරගන්න පුළුවන්. ඒ අත්දැකීම හැමෝම ලැබලා තියෙන්න ඕනේ නැහැ. පොදු මාත්‍රකාවක් වෙන්න එහෙම ඕනේ නැහැ. සාමාන්‍ය සාමාන්‍ය මනුෂ්‍ය අධ්‍යක්ීමක් ගත්තාම ඇති. ප්‍රශ්නයක් තියෙනවා දැන් අර කිව්වනේ ඇති කමයි නැති කමයි නැති කම දැක්ුවක් නැති කිය දේවල් දැක්ුවක් ඔව් ගන්න එකට සන්තෝෂ වෙන්න පුළුවන් කියන කස්ත. ඔව් නිදහස. දැන් නිගන්නත් ඒ වුණාට ගොඩක් දේවල් නෑ එයා හරි දුක්ඛයෙන් සංහාවෙන් පරිපූර්ණ කෙනෙක් නිගන්න නමුත් පෝසත්තික දෙයක් ධනවත් අනේ පෝසතක් තමන්ට තියෙනවා දෙනවා සතුට වෙනවා අල්ලගෙන නෑ මේවා යන වෙලාවේ අතහැරලා දාලා යන්න අර ඒක තේරුම් උපාදානය කරගෙන නෑ නමුත් නැති තමන්ට නැති දේවල් ගැන දුක් වෙනවා Hmm. තියෙන අය දිහා බලලා ද්වේෂයෙන් ඉන්නවා. ඒක ස්වභාවික තියෙනා නේද? ඔව් එහෙම ඉන්න කෙනාට නින් ගන්න කියන්නේ. Hmm. ඒ කියන්නේ මහා ගොඩක් ඕනේ කියලා ඒකක්වත් මට නැහැ කියලා. එහෙම හිතන කෙනාට තමයි යාචකයා කියන්නේ. දිලිඳු කෙනා කියන්නේ එහෙම කෙනාට. ඒ දිලිඳුකම කියන එක මේ භෞතික දේත් එක්ක සම්බන්ධයක් නැහැ. කොච්චර තියනවද නැද්ද කියන එක නෙමෙයි. දිලිඳු මනසක් කියන්නේ මට තියෙන ටික මදි. මට ආවල් දෙය නෑ මේ දෙය නෑ ඒවා අරයට තිනයි මට නැත්තේ මාත් කොහොම හරි ඒවා ගන්න ඕනේ ඉතින් එහෙම හිතන මනස තමයි යාචක මනස දිලිඳු මනස දරිද්‍ර මනස පොහසත් මනස කියන්නේ මට ඇති තියෙන ටික ඇති කියලා හිතන්න පුළුවන් නම් ඒ ඇති කියන සිතවිල්ලෙන් තමයි කෙනෙක්ව පොහසත් කරන්නේ දැන් ඇති කියලා හිතන කෙනාට මේ ඕන වෙලාවක යන්න පුළුවන් ඔව් අනිවාර්යයෙන් ආයතන හරහා ගන්න දේ අර පංච උපාදානස්කන්ධයයි පංචස්කන්ධය අතර කියනකොට අපි උපාදානය කරගන්න දේවල් නිසා තමයි අපි දුකටපත් වෙන්නේ කියලා කියනවා අපි කල්ල ගන්නවානේ. ඔව් ඒක තමයි දුක. දැන් සර් කියලා දෙන්නේ අර භාවනාවේදී ඒ තේරුම ඒ එන සිතුවිල්ලත් අරින්න. ඔව් සිතවිල්ල තමයි ප්‍රශ්නේ. භෞතික දේ මම තියනවා. ඉඳන් කඩන් ගේදර වාහන තියනකොට ඒවා මගේ නැත්තම් වෙන කාගෙද කියලා නේ උසාවියට නඩු දාලා මායින් රැක ගන්න අයිතිවාසිකම් කියලා ගන්න <laughs> අත්දැකීමෙන් කියන්නේ නේ. <laughs> <laughs> ඒ දෙකකින් සම්මුතිය සම්මුතිය විදියට ගන්න ඕන දෙක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ එහෙම එකක් කාගෙද කියලා අහුවොත් ඉතින් ඕනේ ඈ ඔය එහෙම කියන්න පුළුවන් කාගෙද මේ පැවැත්තික් කියලා හවොත් ඔන්න සබහා ධර්ම කියවුවොත් මං තමයි සබහා ධර්ම කියලා ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඉතින් ඒ මේ ඒ එතන ඇත්ත දැකලා නෙමෙයි ඔය මේ දැන් සතිය විතර කලින් පෙර දිනේදී මේ විශ්වවිද්‍යාලේ කෙනෙක් හම්බුණා බොහොම කාලයකට පස්සේ භාවනා කරපු කෙනෙක් කාලයකට පස්සේ හම්බුනේ. ඉතින් හම්බුනහම හම්බෙච්ච ගමන් මම කොහොමද කියලා. කොහොමද කියලා අහපුවාම කිව්වා ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බෑ මොකද ඒක සම්මුතියේ ප්‍රශ්නයක් මම සම්මුතිය ඇතුලේ නෙමෙයි ඉන්නේ කියලා. ඔව් එයා කිව්වා. මම ඉන්නේ සම්මුතිය ඇතුලේ නෙමෙයි ඒකට උත්තරයක් දෙන්න බෑ කියලා. මම ඇයි මෙතන ඉන්නේ කියලා. බලන්න මහත්තයා එනකල් ඉන්නේ කියලා. මහත් වෙනකල් ඉන්නේ කොළඹ යන්න. මම දැන් මහත්තයා කියන එක සම්මුතියක් නෙමෙයි. කොළඹ ඔව් කොළඹ යනවා කියන්නේ නෑ ඒක ගැන ඒක ගැන තර්ක කරන්න ඉන්නේ වාද කරන්න ඉන්නේ ඒක ඒක ඒ තැනට ආවහම තේරෙනවා කියලා. ඔව් ඒකන රහත් වීම කියන්නේ ඒ නැතිකම හොඳයි ඒ රහත්කම <laughs> මොකද්ද ඔව් සමී අපේම කියන සංකල්පය යන්නේ ඒ කොයි දෙයක ප්‍රධාන වන්නේ ඉතනේ. ඔව්. ඒකකොට අපි අත්හැරීම කියන එක අපි එක්ක පුද්ගලයා දැනුම ඒ දේ වෙන වෙනස් විදිහට නේද සිද්ධ වෙන්නේ. අත්හැරීම කියන්නේ. අපි වස්තුවේ පළහැරීම නැත්නම් අත්හැරීම කියන එක එකම ආකාරයට නෙවෙයි සිද්ධ වෙන්නේ මේ සුත්‍රයන්ගෙන් සුත්‍රයට ඒක වෙනස් වෙනවනේ. ඔව්. ඔව් අත්හැරීම කියන එක වෙනස් වෙනවා. ඒ හැබැයි ඒක හිතෙන් වෙන දෙයකයි. දෙන්නෙක් අත්හැරියා තුන්දෙනෙක් අත්හැරියත් හිතේ වෙන වෙනස එකයි. හැබැයි බාහිරව පේන වෙලියේ වෙනස් වෙන්න පුළුවන් අනිත් අයට. හ්ම් ඒ කියන්නේ ඒ අත්හැරියානම් කෙනෙකුට ඒ ගැන දුකක් නැහැ. ඒ ගැන කම්පාවක් නැහැ. ඒක එකයි. 100ක් අත්හැරියානම් 100ටම දුකක් නැහැ. ඒ සමානකම තියෙනවා අත්හැරීම ඇතුලේ. ඒ සමානස අත්හැරීම කියන එකේදී මේ සමාන සමානකමේ බලවත් පොදු දෙයකට පූජා දෙනවා නේද? මන්තලකට පූජා කරනවා. දරුවන් නොදියෙම ඒක ඒක අපේ බෞද්ධ ධර්මයේ සානුකූල සංඥා. එහෙම ඉතින් ඒක හිතන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවානේ එක විදිහක් නෑ. Tamange දේ ඕ ඔව් ඔව් දෙමව්පියන්ගේ දේවල් අනිවාර්යෙන් දරුවන්ට දෙන්න ඕනේ කියලා එකක් නැහැ. බෞද්ධ ක්‍රමයක් නැහැ එහෙම එකක්. දරුවෝ බලාපොරොත්තු වෙන එක වැරදි දෙමව්පියන්ගේ ඒවා අපිට දෙන්නම ඕනේ කියලා. ඈ දෙමව්පියන්ගේ කැමැත්ත දෙමව්පියන්ගේ අභිලාෂයට දෙමව්පියන්ගේ දෙයක් කරන්න පුළුවන්. මොකද්ද? හදන්න යුතුකමක් තියෙනවා දෙමව්පියන්ට දරුවෝ මෙතන හදන්න යුතුකමක් තියෙන නමුත් දේපල ගැන එතන දෙමව්පියන්ටයි කියන දිනවා දේපල ගැන කිව්වේ. ඔව්. පවදා දීවත් දෙන්න පුළුවන්. හැබැයි ඒක නීතිඥයා අනිවාර්යෙන් දෙන්න ඕනි කියලා. ඒ එහෙම දෙන්නත් නැතත් දරුවෝ බලාපොරොත්තු වෙනවා නම් වැරදි. ඒකෙත් සමහර ඉතින් දේවල් සිද්ධ වෙනවා ඒ කියන්නේ අතිදාන්ත කැමැත්ත නෙමෙයි. දරුවා කෙරෙහි යොපටිගත චේතනාවකින් පන්සලට පුජා කරනවා පන්සලට අතිවාදිත විද්‍යාවෙන් පූජා කරනවා නම් මේක එහෙම සිදුවීම් වෙනවා සමහර වෙලාවට උසාවිය තුන. ඒ කියන්නේ අතිලාන්ත කැමැත්තෙන් නෙමෙයි පූජා කරලා තියෙන්නේ. දරුවන්ට ඉන්නේ හිතින්න තැන නැහැ. නෑ ඒ එහෙම තැනකට අම්මා තාත්තා ආවේ කොහොමද කියන එක හොයන්න එපේ. දැන් Tamangeම දරුවෝට යන්නේ නැති කරලා ඒ gedara පන්සලකට පූජා කරන තැනට ඒ තාත්තා හරි අම්මා හරි එහෙම හිතක මොකද්ද ළමයින්ගේ ප්‍රශ්න හින්දානේ ඔය ඒක ඉතින් අපිට එකපාරට තීරණයක් ගන්න බෑ ඒක ඉතින් එහෙම චේතනා හම්බිස්සෝ තමව වදන් කියන එක ඉතින් ගැළපුණා යනවා ඉතින් තමන්ද දන්නේ තමන්ගේ චේතනාව ඔව් ඒ චේතනාව දන්නේ තමන් තමයි ඒක ඒ වගේම එහෙම චේතනාවක් ඇති වෙන තැනකට එකපාරෙන් නෑනේ එහෙම කාලයක් ගොඩනැගිලා ගොඩනැගිලා එන්නේ ඉතින් ඒකට මම නම් හිතන්නේ දෙපාර්ශ්වයෙන්ම වග කියන්න ඕනේ. දරුවොත් වග කියන්න ඕනේ. ඈ? පන්සලකට දෙන එක. ඔව්. අත්හැරීමකට වැඩි අල්ල ගැනීමක් වෙනවත් පුළුවන්. ඊළඟට ඊට වැඩි වෙනවත් පුළුවන්. ඒක දීලා බලන්න කියනවා නම් එනාත්නේ මට මේවා මේවා ලැබෙන්නේ. හ්ම්. එතකොට අත්හැරීමට වැඩි තව දෙයක් අල්ල ගැනීමක් වෙනවා. කාටවත් යමක් දීමයි අත්හැරීමයි දෙකක්. දෙන එක එකක් අත්හැරීම තව එකක්. අත්හැරීම කියන්නේ තමන්ට අවශ්‍ය දේ තමන්ට පාවිච්චි කරන්න පුළුවන් දේ සමන්ට ඕනේ දැන් තව කෙනෙකුට දෙන්න සක්කාරිනවා. ඒක දානය. දානය. දීම. දානය කියලා කියන්නේ Tamanට වටින දෙයක්, Tamanට අවශ්‍ය දෙයක්, Tamanගේ දෙයක් අවශ්‍යතාවයේ තියෙන තවත් කෙනෙකුට දෙන එක. ඒක තමයි දානය. ඒක ඕනේ නැති කෙනෙකුට දෙන එකක් දානයක් නෙමෙයි. Tamanට ඕනේ නැති එකක් කාගේ හරි ගේ ගහන එකක් දානයක් නෙමෙයි. අත්හැරීම කියන්නේ හිතින් අත්හරින එක. ඒක පිළිබඳ ආසාවක් ගන්න ගන්න. එතකොට ඒ Taman ළඟද තියෙන වෙන කෙනෙක් ළඟද තියෙන කියන එක නෙමෙයි. ඉතින් Tamanට නෑ ඒකත් එක්ක මම තමයි ඒකේ අයිතිකාරය කියන සිතිවිල්ල. හ්ම්? ඔව් අත්හැරීම ධහමේ විස්තර කරන්නේ සිතවිලි මට්ටමින් කරන එකක් විදියට සම්මා සංකප්පයේ එකන්නේ නෙක්ඛම්ම සංකප්පයක සංකල්පයක් අත්හැරීම සංකල්පයක් භෞතික දෙයක් නෙමෙයි දානීය භෞතික දෙයක් මේ දානේ බලාපොරොත්තු තියෙනවා පොඩ්ඩයි මොකද්ද පොඩ්ඩයි හැමදේම ආ ඔව්. ඔව් ඒක ඇත්ත. ඉතින් අපිට පුළුවන් දෙයින් පටන් ගන්න කියන්නේ ඒකනේ නේ. පුළුවන් දෙයින් පටන් ගන්න. එහෙම එතකොට මොනවා හරි දෙයක් අත්හරින්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ලොකු ජයග්‍රහණයක්. එතකොට එහෙම තේරෙනකොට ටික ටික අපිට පුළුවන් අර බෑයි කියන දේවලුත් පුළුවන් කියන මට්ටමට එනවා. ඔව්. ඒ කරලා ඊළඟට කියනවා මේ අත්හැරීමත් අත්හරින්න. ඒක අල්ලගන්නත් එපා. ඔව් ඈ කොහොමකද කියන්නේ වෙස්සන්තර වෙස්සන්තර ජාතකයේ ඔව් සියලු දේම අත්හැරියන්නේ දන් දුන්නා නේද මේක දන් දීමක් ඒක දානය ඒක දාන පාන ඔව් ඒක බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළා දුන්නා කියලා නේ කියන්නේ. ඔව් දානේ තියෙන බලාපොරොත්තු. දානේ ඒ ඡන්දාව නැතිවීමක් වෙන්නේ නැහැ දානේ. ඉතින් ඒ නිසා දානයයි අත්හැරීමේ පටලවා ගන්න එපා. මේ දාණයෙන් අපි බලාපොරොත්තු වෙනවා පින් බලාපොරොත්තු වෙනවා කියන එක ඒක ඒක හැටියක්. ඒක වරදක් නෑ. දානයකින් දානයකින් යමක් බලාපොරොත්තු වීමේ වරදක් නෑ. හැබැයි ඒ ලැබෙන්නේ සසර. එතකොට ඒ අපි බලාපොරොත්තු වෙන දේ ලැබෙනවා මේ ඒකත් එක්ක ඒකේ ආදීනවත් ලැබෙනවා. සැප විතරක් ලැබෙන්නේ නැහැ. ඒ සැපක් ලැබෙනකොට ඒකත් එක්ක එන දුකටත් අපි මුණ දෙන්න ඕනේ. හැබැයි ප්‍රාර්ථනා කරන්නේ සැප පමණයි. නෙක්කම්ම කියලා කියන එක හැම මොහොතකම කරන්න ඕන එකක්. ඒක එකපාරක් කළා ඉවරයි කියන්න බෑ නෙක්කම්මේ. නික්මීමනේ මෙක්කම කියන්නේ නික්මීම. එතකොට අපි නික්මෙනවා කියන්නේ අපි කිසියම් දෙයක් ඇතුළට ගිහිල්ලා ඉන්න නිසායි නික්මෙන්න කියන්නේ. එතන එළියට එන්න කියන එක තමයි නෙක්කම්ම කියන්නේ. ඇතුළේ ඉන්න එපා. මොනම හරි දෙයක සිටිවිල්ලක හරි රූපේක හරි සද්දේක හරි ද්‍රව්‍යයක හරි වස්තුවක හරි අදහසක හරි ඇතුළේ ඉන්නවා නම් ඒක නෙක්ඛම්ම යන්නේ. ඒකෙන් එළියට එන්න. ඒක තමයි නෙක්ඛම්ම. ඔව් මම එහි කොටසක් බවට පත් වෙලා. එය මගේ කොටසක් බවට පත් කරගෙන ඒකයි ඇතුළේ ඉන්නවා කියන්නේ. සංකප්පේ විස්තර නිකම් සංකප්පේ අවියාමී සංකප්පේ අවියාමී සංකප්පේ මෛත්‍රී සංකප්පේ ඔව් අවිහිංසා සංකප්පේ සංකප්පේ උපදේශන නිකම් සංකප්පේ හැම මොකදම අපි උත්තරීම කරන්න. ඔව්. ඔව්. ඒ ඒ කියන්නේ මේ මොහොතේ අපි මොනම දෙයකට හරි යාන්ත්‍රිකව එකතු වෙනවනම් ඒ වෙලාවේ සිදු වෙන ඕනෑම දෙයක් එක්ක අපි මේ පුරුද්දට එකතු වෙනවා. ඒ එයින් එළියට එන්න. බලාපොරොත්තුවක් එක්කයි එකතු වෙන්නේ. මොකක් හරි බලාපොරොත්තුවක් අපේක්ෂාවක් එක්ක අපි යමක් එක්ක එකතු වෙනවා. ඒ ඒ බලාපොරොත්තු වෙන දේ ලැබෙනතුරු ඒ ඒ අපි බලාපොරොත්තු වෙන දේ අපිට හම්බ වෙනවා නම් ඒ තාක්කල් අපි ඒකත් එක්ක එකතු වෙලා ඉන්නවා. කොයි මොහොතක හරි ඒක නොලැබිලා කියොත් අන්න අපිට ඒකත් එක්ක තරහක් එනවා. ව්‍යාපාදයක් වෙනවා. අපිට රිදෙනවා. එකතු වෙලා ඉන්නකල් අපි හිතනවා සපයි කියලා. නැති වෙච්ච ගමන් අපිට ඕනකම තියාගෙන අපිට තව ඉන්න ඕනේ ඒ දේත් එක්ක. තව අහන්න ඕනේ, තව බලන්න ඕනේ. නමුත් ඒ දේ නැති වෙනවා. නැති වුණාම අන්න අපිට රිදෙනවා, තරහක් එනවා. ඊළඟට අපි බලනවා ඒක තමයි ව්‍යාපාද සංකප්ප කියන්නේ. ඊළඟට අපි බලනවා ඒක ඊට හිංසාවක් කරන්න. ඒ කියන්නේ අපිට විදුරන්නේ. ඊට සමාන හරි ඊට වැඩි. හරි හිංසාවක් ඒ දෙයට කරන්න. ඒතර මේක තමයි සාමාන්‍ය ප්‍රතිපදාව. ඒ කියන්නේ ලෞකික සාංශාරික මාර්ගය ඕක තමයි. ඔහොම තමයි සංසාරේ යන්නේ. හොඳයි කියලා එකතු වෙනවා. ඒ අපිට හොඳයි කියලා සිත්සේ විඳින්න බැරි වෙනකොට දුකක් එනවා. නෑ අතාරින්නේ නෑ දුකක් එනවා. තරහක් එනවා. ඊළඟට ඒක කවුරු හරි කළා කියලා හිතලා ඒ දුක මට අහවල් කෙනා දුන්නේ කියලා එයාට රිදවන්න බලනවා. ඒතර මේ මේ ත්‍රිත්වයේ තමයි සංසාරය යන්නේ. ඉතින් ඒක අනිත් පැත්තට නරඹන්නේ කියන්නේ ආර්ය මාර්ගයෙන් කරන්නේ. ඉතින් තමයි කියන්නේ මේ සම්මා සංකප්පයේ වැදගත්කම. එකතු වෙන්න එපා. එකතු වුණොත් තමයි ওই ප්‍රශ්නේ එන්නේ. නික්මෙන්න, නික්මීමේ සිටිවිලි ඇති කරගන්න. මෙක්කම සංකප්පය. ඊළඟට බලාපොරොත්තු වුණු දෙයක් නොවුණා කියලා නොවුනහම ස්වභාවයෙන් එන තරහ වෙනුවට අව්‍යාපාද සංකප්පය ඇති කරගන්න බලන්න. අමනාප නොවීමේ සිටිවිල්ල බලන්න ඇති කරගන්න. ඒක උත්සාහය ඕන වීර්යය. ඊළඟට අපි ඉල්ලන දේ නොලැබුණා කියලා හරි අපිට තිබිච්ච දෙයක් කවුරු හරි ගත්තා කියලා හරි ඊට පස්සේ අපි එයාටත් ඒ වේදනාව දෙන්න හදනවා නම් ඒ සිතිවිල්ලත් අතාරින්න හිංසා විහිංසා සිතිවිල්ල අතාරින්න අවිහිංසා සංකල්ප. එතන මේ සංකල්ප තුන වැඩිම ම නිවීමට හේතු වෙනවා. ඒ නිසා මේ ලොකු තැනක් දීලා තියෙන ඔය සංකල්ප තුනට ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන දෙයක් නේද? ඔය මාර්ගයේ කියලා අය නිවෙන මඟ කියලා නේ කියන්නේ නේ මෑණි. දැඩිව අල්ලාගන්න එක තමයි එතන නික්කම්ම කියලා එතන මේ දැඩිව අල්ලාගත්තොත් මෙයාගේ වෙන්නේ මොකටද සමන්ත සමකටන්නේ දුක වෙන්නේ. එතකොට මධ්‍යස්ථ උපේක්ෂාවෙන් එයත් එක්ක මෙයක් කියලා හිතනනම් ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැසුර තියෙනවා. ඔව්. ඒකතු වීමක් නැහැ. ඇසුර තියෙනවා හිතවත්කම තියෙනවා උදව් කරනවා සංවේදී යාට දුකක් වුණාම ඒක අපිට දැනෙනවා ඒකට ඒ මුදවා ගන්න කරන්න තියෙන එක කරන ඔක්කොම තියෙනවා හැබැයි එකතු වීමක් නැහැ තමන්ගේ කොටසක් කරගෙන නෑ එයා. ඔව්. එහෙමනම් තරහ එන්නේ නෑ. ඔව් එතකොට දැන් ගෙදර වුණත්, දරුවෙක් වුණත්, වෙන කෙනෙක් නෑ ඒක වුණත් ඒ විදිහට ඒක පවත්තරගෙන යනවා නම් එතන එතන ඒක ඔස්සේ එක්ක සංකප්ප වෙනවානේ. එහෙම තියන් යනවනේ ඒක නෙක්කම්ම තමයි. එතකොට තරහ එන්නේ තරහ එන හැම තැනකම බලන්න අපිට නෙක්කම්මේ නෑ. ඒකයි තරහේ. ඔකේ ජීවිත ඒක උපේක්ෂාවයි නිකම් උපේක්ෂාවයි කියලා දෙකක් තියෙනවා ඔව් ඒක අත සමහරවල් බලකලාට අවබෝධයක් නැතුව කරන උපේක්ෂාවක් නෙවෙයි ඒක අවබෝධයක් නෑ යථාර්ථය අවබෝධ කරගන්න තියෙන ප්‍රේක්ෂාවක් නෙවෙයි බලන්න අපි කතරින්න ඕනේ කියන පිටලා අතාරිනවා නැත්නම් ඇයි අතාරින්න ඕනේ මොකද්ද ඒක ආධිනව කියන ඒ පැත්තනේ සංහව නැති ගන්න ඕනේ කියලා දැනට හැබැයි ඇත්තෙන්ම ඇයි මොකද්ද කරන්නේ කියන අවබෝධයක් නැහැ නේද? ඒකට ගේන සිත් උපේක්ෂාවක්. ඔව් ඒකේ ඒ කරදරයක් ඉඳ අදාරින. සාමාන්‍ය කරදරයක් ඉන්නේ නැත්නම් අපි ලංකාව කරගන්න කියලා අදාරින. ඔව්. ඒකේ යථාර්ථයක් ගැන යන්නේ නැතුව ඒක නිකම්ම නෙවෙයි. නිකම්ම සිත් උපේක්ෂාවක් නෑ. නෑ එහෙම නිකම්ම උපේක්ෂාව කියන්නේ මේ මේ තණ්හාව සම්පූර්ණයෙන්ම නැති වෙන්නට ඕන. ඒ කියන්නේ තණ්හාව තමයි ප්‍රශ්නෙට හේතුව. එතකොට ඒ තණ්හාව තියෙනකල් ප්‍රශ්නේ තියෙනවා. කියලා දැනගෙන තණ්හාවෙන් නික්මීම නික්මීම තමයි නෙක්ඛම්ම කියන්නේ. ඒ තණ්හාව දකින්න නැතුව මේ ප්‍රශ්නේ තියෙන්නේ මොකක් හරි දෙයක. ඒ කාට හරි දීලා දැම්මොත් ඒ ප්‍රශ්නේ නෑ. කියලා හිතන නම් අපි කරන්නේ අතහැරීම ඒක සාමාන්‍ය උපේක්ෂාවක් එතන තියෙනවා. නෙකම් මේ මුල් වෙච්ච උපේක්ෂාවක් නෙමෙයි. දේවල් වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කිසිම දෙයක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒ පිළිබඳ තියෙන බලාපොරොත්තු වල. බලාපොරොත්තු අඩු කරගන්න පුළුවන් නම් සහ ඒයින් ඇත්තටම ලැබෙන දේ විතරක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නම් ප්‍රශ්න ගොඩාක් අඩුයි. يعني අපිට බලාපොරොත්තු ටික අඩු කරගන්න පුළුවන් නම් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඒ කෙනාට දෙන්න පුළුවන් ටික විතරක් අපි බලාපොරොත්තු වෙනවා. දෙන්න බැරි දේවල් බලාපොරොත්තු වෙන්න ගියාම තමයි ප්‍රශ්නේ වැඩි වෙන්නේ. එක්ක දෙන්න කැමති නැති දෙන්න පුළුවන් වුණත් එයා දෙන්න කැමති නැහැ එක්ක දෙන්න බෑ ඉතින් අපි ඒවම් බලාපොරොත්තු වෙනකොට ඔන්න ගැටුම එතකොට නෙක්කම්මෙත් නැහැ අව්‍යාපාදෙත් නැහැ අවිහිංසාවක් නැහැ සැනසෙල්ලක් නැහැ නිවනක් නැහැ ඒ නිසා අපිට සැනසෙල්ල ඉන්න ඕන නම් සහ අනිත්‍යයට සැනසෙල්ල ඉන්න දෙන්න ඕන නම් ඕ මේ යථාර්ථවාදී නොවන අපේක්ෂා අඳුනගෙන ඒව අඩු කරන්න. කියන්නේ ඇත්තටම ලැබෙන්නේ නැහැ. ඕනේ තමයි ඒනට ලැබෙන්නේ නැහැ ඒවා. දෙන්න බෑ. අනිත් ඉතින් ඒව තේරුමක් නැහැ ඒව පස්සේ පන්නන එක සහ අනිත් කෙනාට වද දෙන එක. ඒ ඒ මාර්ගය වැටිලා තියෙනවා අපේ ගෙවල් ඇතුලේ. ওই කියන මාර්ගය. ඒක වෙන කොහෙවත් නැහැ. ඒ අපි ගේ ඇතුලේම ওই ආර්ය මාර්ගයේ තියෙනවා. දෙමව්පියෝ හරහා මේ මාර්ගයේ වැටිලා තියෙනවා. දූ දරුවෝ හරහා, ස්වාමියා, භාර්යාව හරහා. වැඩ කරන තැන හරහා. ඉතින් එතන බලන්න පුළුවන් මොනවද අපිට මෙයා අපිට ඇත්තටම ගන්න පුළුවන්. බැරි දේ මොනවද? අපිට ඕන ඒක දැඩි අවස්ථාවක් තියෙනවා නම් නැතුවම බැන්නම් දැනුවත් කරන්නත් පුළුවන් මේ දේ මට ඕනේ. බැරිද දෙන්න? කළා දෙන්න බැරිද? ඒත් බැරි නම් තව තවත් ඒක මේ මේ අර මිරිකල මිරිකල මිරිකලම අන්තිම බිඳුවක් ගන්න හදනවා වගේ අර උද්දණ්ඩක. එහෙම නැතු එකකින් අපිත් දුකක් විඳින අනිත් කෙනාටත් දුකක් ඒ සම්බන්ධෙත් ඉවරයි එතන ඊළඟට ආදරය වෙනකොට වෛරය එන්නේ කරුණාව වෙනුවට හිංසා වෙන්නේ. එතන නිවනක් නෑ. ඒතර මේ නිවීම අපිට ගේ ඇතුලේ පුළුවන් අත්දකින්න. ඒ තමයි බෞද්ධ ආර්ය මාර්ගයේ විමුක්ති මාර්ගයේ තියෙන අති විශිෂ්ට ලක්ෂණය. හරිම ප්‍රායෝගිකයි. ඕනෑම කෙනෙකුට තමන් ඉන්න තැනින් යන්න පුළුවන් ගමනක් විමුක්ති මාර්ගය. ඒකට මොනවත් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ගමන පටන් ගන්න නම් මොනවත්ම වෙනස් කරන්න අවශ්‍ය නැහැ. වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ නැහැ. කොහෙවත් යන්න ඕනේ නැහැ. විශේෂ දවසක් වෙනකල් ඉන්න ඕනේ නැහැ. ඒ මොනවත් ඕනේ ගමන විසින් පුද්ගලයාව වෙනස් කරනවා. පුද්ගලයා වෙනස් වෙලා ගමන යනවා කියලා හිතුවට යන්න වෙන්නේ නැහැ කවදාවත්. ඉඩ දෙන්න ගමනට තමන්ව වෙනස් කරන්න. මාර්ගයට ඉඩ දෙන්න ඔබ වෙනස් කරන්න. ඒ නිගමනයත් එක්ක කල්යාණ මිත්‍රවරුනි අපි මේ දින දෙක තුනේ භාවනා වැඩසටහනත් පොයදා වැඩසටහනත් මෙතනින් સમાપ્ત කරමු. අපි දැක්කනම් මේ භාවනාව අපි කාටත් කරන්න පුළුවන් දෙයක්. කළ යුතු දෙයක් සරලයි අපි ඉන්න ඕනේ තැනක මේ පාර විවෘතයි කියලා ඒ දැක්ම ඇති වුණා නම් මේ පෝදා වැඩසටහනින් හෝ මේ දේවාසික භාවනා වැඩසටහනින් ඒ හොඳටම ප්‍රමාණවත් මෙතනදී පරිවර්තනයක් නොවුනට මෙතනදී ලොකු විපර්යාසයක් නොවුනට මේ දැක්ම මේ අවබෝධය හොඳටම ඇති මට පුළුවන් භාවනා කරන්න මට පුළුවන් මේ නිවෙන පාරේ යන්න මං ඉන්න තැන ඉඳලා මාත් නිවෙමින් අනිත් අයත් නිවමින් ඒ සැනසිලිදායක අදිස්ථානයේ අදිටන ඇති කරගත්ත මේ මොහොතේ පුණ්‍යානුමෝදනාවයි මේ කරන්නේ ඊයේ ඒ දානය සැපයූ වජිරා රාජපක්ෂ මෙනවිය එතුමියගේ දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්න. මේ මධ්‍යස්ථානයත් සමග දීර්ඝ කාලයක් ඇසුරු කරන මධ්‍යස්ථානයේ බොහෝම ආධ්‍යාත්මික ප්‍රයෝජන ගන්න ගත්ත එතුමිය දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්නත් මේ ඔබ අපට අනුග්‍රහය දක්වන්නත් ඒ දාණය පිරිනැමුවා. ඒ වගේම අද උදෑසන දාණය පිරිනැමුවේ වලිසුන්දර මහත්මිය. ඉතින් මේ මෙතන නෑ මේ එතුමියගේ මිනිබිරියන් දෙදෙනාගේ උපන් දිනය වෙනුවෙන් මේ මාසේ ඒ උපන් දින වෙනුවෙන් ඒ මිනිබිරියන් දෙදෙනාට ආශිර්වාද කරන්න ඒ අරමුණි. මේ දාන දෙකම දෙකටම බණ්ඩාරනායක මහත්මයා බොහොම සහයෝගය දුන්නා. ඒ දාන දෙකටම අවශ්‍ය දේවල් සම්පාදනය කරන්න වජිරා මහත්මියට, වලිසුන්දර මහත්මියට දහවල් දාණය වර්ණා ගුණතුංග මෙනවිය පුෂ්ප කුමාරි මෙනවිය සහ රේණුකා සමන්ති මෙනවිය මම කාලයකට ඉස්සර මේ දාණය ගැන කතා කළේ ඉල්ලඹට දානයක් දෙන්න ඕනේ කියන එක වෙන කිසිම අදහසක් ඒ කියන්නේ පෞද්ගලික අරමුණක් නෙමේ නිල්ලඹට දානයක් දෙන්න ඕනේ. ඒ ලස්සන චේතනාවෙන් ඒ තුම්පල දහවල් දාණය විශාල පිරිසකට පිරිනැමු. ඉතින් මේ වැඩසටහනෙන් අපි ගත්තනම් කිසියම් ආධ්‍යාත්මික ඵල ප්‍රයෝජනයක් ඒ ඵල ප්‍රයෝජනය සාක්ෂියක් විදිහට තබාගෙන අපි පුණ්‍ය ආනුමෝදනා කරමු ඒ දන් දුන් සෑම දිනාගේම දැහැමි පැතුම් ඒ වූ අයිරින්ම මේ දානේ මහිමේ ඉටු වේවා ඒ හැම දිනාටම ඔබ අප හැම දිනාටම මේ මගේ නොනැවති මම් මුලා නොවි අවසානයේ තෙක් ගමන් කරන්නට අවශ්‍ය කල්යාණ මිත්‍ර සහයෝගය කායික මානසික විවේකයේ සහ නිරෝගිකම සහ සද්ධාව මේ සියලු පුණ්‍ය කර්ම වලින් සහ කුසල වලින් ලැබේවා ඒ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ වැඩසටහන අවසන් කරමු. පෙරවන් සරණයි.